ඒ වෙසක් උන් පොහෝ දින. අපි ඉස්සෙල්ලම සලකලා බලමු මේ සාරා සංක කල්පලක්ෂයක් කෙසේනම් පෙරම් පුරන්ට ඇද්ද? කෙසේනම් මේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගන්නට ඇද්ද? මෙය අපි ඊට පහසුවෙන් වචන කීපයකින් ප්‍රකාශ කළාට ඒ උතුම් වූ කාර්ය කතරම් බාහිර දූර්යද කතරම් දුෂ්කරද උන්වහන්සේ තමන්ගේ සැප කැමති නම් නැත්නම් තමන්ට ඇතිවන දුකකට අකමැති නම් මේ බාහිර දූර කාර්ය නිම කරයිද නැහැ උතුම් වූ මහා බෝසත්යන් වහන්සේ තමන්ගේ සැප අතහැරලා තමන්ගේ අතට ලැබුණ නිවන අතහැරලා සම්මා සම්බුද්ධත්වයට ප්‍රාර්ථනා කරේ විශාල සත්ත්ව සංඛ්‍යාවක එහෙම නැත්නම් අඩුම වශයෙන් සූවිසි අසංකකගේ සූවිසි අසංඛ්‍යක් කියන්නේ කීයද අසංක කියන ගාන කියන්නේ 1.140ක් කියලා එක සම්මා සම්බුදුවරයෙක් පහළ වීමෙන් සත්වයෝ අසංක 24කට හෝ ආසන්න ප්‍රමාණයක් අසන්න 24කට වැඩි ප්‍රමාණයක් නිවනට යනවා සංසාරයෙන් එතර වෙනවා ඉතින් ඒසා මහත් සත්ත්ව සමූහයක් මහා දුක්ඛ ස්කන්ධයකින් මුදවා ගැනීම පිණිස තමන්ගේ සැප අතහැරපු උතුම් වූ මහා පුරුෂයෙක් තමයි මේ මහා බෝසත්ත්වයන් වහන්සේ. උන්වහන්සේගේ පාරමිතා කාලය මහා කල්ප වලින් අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයකුත් තවත් ලක්ෂයකුත් වෙනවා. මේ පාරමිතා කාලය දේශනා කරන්නේ අබිනීහාරයේ පටන් මහා අබිනීහාරය නම් වූ දීපංකර සම්මා සම්බුදුරජාන් වහන්සේගේ පාදමූලේ ලැබුවා වූ ඒ මහා අභිනීහාරය නම් වූ ප්‍රථම විවරණය පටන් තමයි මේ සාරාසංග කල්පලක්ෂය. නමුත් මේ දීපංකර සම්මා සම්බුදුරජාන් වහන්සේ හමුවෙහි අංග 8කින් යුක්ත වූ බෝධිසත්වරයෙක් වෙලා ඉන්න ඕනේ අංග 8කින් යුක්ත වූ පුද්ගලයෙක් වෙලා ඉන්න ඕනේ මේ ප්‍රථම විවරණය ලබන්න. ඒ ප්‍රථම විවරණයේ නම තමයි මහා අබිනීහාරය ඉතින් ඒ දේ සම්පූර්ණ කරගන්න කොච්චර කල් පෙරම් පුරන්නද? මහා කල්ප වලින් අසංක 16ක් පෙරම් පුරලා තිනවා ඊට කලින්. ඒ 16ට කලින් තමයි තමන්ගේ අම්මව කරේ තියාගෙන දවස් හතක් තියෙනවා. ඒ තරම් කාලයක් පෙරම්පුර සම්පූර්ණ පාරමිතා කාලය 20 අසංඛ්‍යයි කල්පලක්ෂයක්. කලින් පුරපු අසංඛ්‍ය 16ත් මහා බිනීනහාරේ පටන් පුරන ලද පාරමිය ඇති මහා කල්ප අසංඛ්‍ය 4ත් එක්ක වුණාම අසංඛ්‍ය 20ක් වෙනවා. ඒ තමන්ගේ මෑණියන්ව බේරා ගැනීම සඳහා මේ මෑණියන් බේරා ගැනීමට දවස් 7ක් මෝදී මෑණියන් කර තියාගෙන පිනපුවේ මහා පුරුෂයාණන් වහන්සේට සිතවිල්ලක් ඇති වෙනවා බුද්ධත්වයේ ලබන්න ඕන මේ සත්‍යයන්ව ගලවන්න ඕන කියලා. ඒ සඳහා අරහත්ත්වයටපත් වූ සුද්ධාවාස වාසී බ්‍රහ්මී උදව් කරා කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඊට අමතරව ඒ අම්මාව බේරගත්තාම ඒ අම්මා ඒ පුතාට කියලා තියෙනවා. පුතා නුඹ බුදු වේවා. බුදු බව ලැබේවා නුඹට කියලා. ඉතින් මෙන්න මේ කාරණා දෙකත් සමගම උන්වහන්සේගේ තියෙන මහා වීර සහ ප්‍රඥාව පෙරට කොටගෙන උන්වහන්සේ බුද්ධත්වයට ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉන්පසුව පසු කලෙක නොඑක් ආකාරයෙන් විවිධ ජීවිතවල ඉපදිලා ප්‍රථම මනෝපනිදානය එහෙම නැත්නම් බුදුවරේ කමුෙහි කරන ලද්දා වූ පළමු ප්‍රාර්ථනාව බ්‍රහ්මදේව නම් වූ බුදුරජාන් වහන්සේ හමු වී අසංක 20කට කලින් උන්වහන්සේ ප්‍රාර්ථනාව අසංක 20කට කලින් බ්‍රහ්මදේව නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රථම මනෝ ප්‍රනිදානය එහෙම නැත්නම් ප්‍රථමයෙන්ම මනසින් ප්‍රාර්ථනා කිරීම කරනවා. ඉන්පසුව ඒ මනෝ ප්‍රනිදානය බුදවරු 125000ක් හමුවෙහි මහා කල්පවලින් අසංක 7ක් පුරා සම්පූර්ණ කරනවා. ඉන්පසුව ගෝතම නම් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේ හමුවෙහි ප්‍රථම වාක් ප්‍රනිධානය වචනයෙන් පවසලා ප්‍රාර්ථනා කරනවා මම සම්මා සම්බුද්ධත්වය පතනවා කියලා. එහෙම මහා කල්ප අසංඛ්‍ය නමයක් පෙරම් පුරනවා. බුදුරජාණන් වහන්සේලා 387000 නමක් ඉදිරියේ. ඉන්පසුව මේ කල්පයට අපින්නා කල්පයට කල්ප ලක්ෂිකුත් කල්පාසංක හතරකටත් කලින් වැඩ හිටපු තණ්හංකර මේදංකර සරණංකර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හමුවේ ඒ වාක් ප්‍රනිදානේ පවත්වනවා. ඒ කල්පයේම පහළ වූ දීපංකර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවේහි සුමේද තාපස නම් තාපසේක් හැටියට මේ ප්‍රථම විවරණය ලබන්නේ අබිනිහාරය ලබන්නේ. මේ අබිනිහාරය ලබන්න යෙදෙන්නේ කොහොමද? මේ සුමේද නම් වූ ඒ ඥානවන්ත වීර්යවන්ත ධෛර්යවන්ත පුද්ගලයා තමන්ට ලැබෙන දේ ඒ තමන්ගේ ඝනකාධිකාරවරයා නැත්නම් භාණ්ඩාගාරික ඇවිල්ලා ඒ ලයිස්තුවක් ඉදිරිපත් කරනවා. අම්මා තාත්තා සහ සියලු දෙනා මිය ගියාට පස්සේ මේ මහා ධනය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරනවා. මේ ඔබගේ මව් පාර්ශවයේ මුත්තණුවන්ගෙන් ලැබුණු ධනය, මේ මිත්තණියන්ගෙන් ලැබුණු ධනය, මේ මවගේ ධනය. මේ ඔබගේ පිය පාර්ශවයේ මුත්තණුවන්ගෙන් ලැබුණු ධනය, මිත්තණියන්ගෙන් ලැබුණු ධනය, මේ පියාගේ ධනය. යනාදී වශයෙන් ලයිස්තුවක් ඉදිරිපත් කරාම මේ සුමේද නම් වූ ඒ තරුණයා අහනවා මේ ඒ කවුරුත් ඔය ධනෙ අරන් ගියේ නැද්ද? සියල්ලම තියලාද ගියේ? කියලා කිව්වහම කියනවා ස්වාමීනි ඒ සියල්ලම ධනෙ තියලා ගියා. ඔබ වහන්සේට. මේ සුමේද නම් වූ නුවණ තියෙන තරුණයා කල්පනා කරනවා එහෙමනම් මම මේ ධනෙ අරන් යන්න ඕනේ. කොහොමද අරන් යන්නේ? ධනෙ අරන් යන්න එක ක්‍රමයයි තියෙන්නේ. එහෙනම් රජුරන්ගෙන් අවසර ඉල්ලගෙන මේ මහා ධනෙ දන් දෙන්න ඕන. කියලා රජුරන්ගෙන් අවසර ඉල්ලගෙන මේ මහා ධනෙ දන් දෙනවා. මේ සියලුම ධනෙ දන් දෙන්න මොන වගේ සිතුවිලි ඔහුට පහළ වෙනවද? ලේසියෙන් කෙනෙකුට කරන්න පුළුවන් එහෙම දෙයක්. එහෙම සිතුවිලි පහළ වෙන්න උන්වහන්සේට උන්වහන්සේගේ මහා ප්‍රඥාවට උතුම් වූ සිතුවිලි සමුදායක් පහළ වෙනවා. එයින් කීපයක් එයින් ඉතා කොළොස්සක් අපේ පිටකෙහි සඳහන් වෙනවා. ඒ සඳහන් වෙන්නේ බුද්ධ වංශ පාළියේ සුමේද කතා නම් වූ ඛණ්ඩෙහි උන්වහන්සේට කල්පනා වෙනවා යම්සේ මහා දුකක් තියෙනවා නම් එහෙනම් එයින් මිදීමකුත් තියෙන්න ඕනේ. කාමයන් අතර සිටීම හරියට මරුවා එහෙම නැත්නම් උගුලක් කටවන වැද්දේ ඒ වැද්ද උගුල ඇටෙව්වහම ඒ උගුල උඩට ගිහිල්ලා නිදාගත්තා වගේ වැඩක්. උගුල උඩට ගිහිල්ලා නිදාගත්තා වගේ වැඩක් තමයි මේ සැප විඳිමින් උත්සාහ කරන්නේ නැතුව සිටීම. මායාගේ උගුලෙහි නිරුත්සාහකව වැතිර සිටීම වැනි තමයි පංචකාම ගුණය. මේ වගේ දුකක් තියෙනවා නම් දුකින් මිදීමකුත් තියෙනවා නම් එය හොයාගන්නේ කොහොමද? කල්පනා කරලා බැලුවාම තටාකයක් තියෙනවා නම් මහා විලක් තියෙනවා නම් ඇඟේ කුණු තැවරිච්ච පුරුෂයෙක් ඉන්නවා නම් ඒ පුරුෂයාගේ විලට බහින්නේ නැත්තම් තටාකයේ වැරද්දක් නන් නෙමෙයි. පුරුෂයාගේම වැරද්ද. එහෙම නැත්නම් සතුරෝ එනවනම් පලා යාමට සුදුසු මාර්ගයක් තියෙනවනම් ඒ මාර්ගය ඔස්සේ පලා යන්න නැත්නම් මාර්ගයේහි දෝෂයක් නන් නෙමෙයි. පලා යන්න නැති පුරුෂයාගේම දෝෂයක්. මම මේ ධනෙ හැර වගේ නැත්තම් මම මේ සියලු ආශාවන්ගෙන් මිදෙන්න ඕන. කොහොමද මිදෙන්නේ? අපේක්ෂා රහිතව අතහැරලා දාලා යන්න ඕනේ. ඒක තමයි නෙක්ඛම්ම කියලා කියන්නේ. එහෙනම් නෙක්ඛම්මය අපිට තියෙන සමහර දේවල් වල. ඒක නෙක්ඛම්මයක් කියලා සඳහන් කරන්නේ නැහැ හැබැයි. දැන් අපි සමහර දේවල් අතහැරලා යනවා. ඒක තියෙන හොඳම උදාහරණය තමයි යම් කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වැසිකිළියට ගිහිල්ලා මල පහ කරලා ඒ මල පිළිබඳව අපේක්ෂාවකින් තොරව අතහැරලා දාලිනවා. ආයි ඒක හිතන්නේවත් නැහැ. ඇල්මක් තියා සිතුවිල්ලක්වත් පහළ කරගන්නේ අන්න ඒ වගේ මම මේ ධනයත් අතහැරලා මේ කයෙනුත් මිදලා යන්න මේ ශරීරෙනුත් මම මිදෙන්න මේ දුක්ඛ ස්කන්ධයෙන් මම මිදෙන්න අන්න සත්වයොත් මොදවන්න ඕනේ කියලා සිතුවිල්ල පහළ මේ සිතුවිල්ල පහළ වෙලා මේ සියලුම ධනය දන් දීලා හිමාලයට යනවා. ඉතින් මේ හිමාලයට යනකොට ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ නිර්මාණය කරලා තියෙන අසපුවක්. විශ්වකර්ම දේව පුත්‍රයාලව නිර්මාණය කරලා තියෙන අසපුවක්. ඉතින් මේ අසපුවේ වාසය කරන්න ගිහිල්ලා අසපුවේ වාසය කරනකොට හිතෙනවා අසපුව දෝෂ සහිතයි. වෘක්ෂ මූලේ ඊට වඩා හොඳයි. වෘක්ෂ මූලේ බැඳීම් අඩුයි. එහෙනම් මම වෘක්ෂ මූලයට යන්න ඕන කියලා ඒ අසපුවත ඇතරලා වෘක්ෂ මූලයට යනවා. ගිහි වස්ත්‍ර අතහැරලා කසාවත හැඳගත්ත ඒ සුමේද තරුණයා සුමේද තාපසයා බවට පත් වෙන්නේ ඒ ආරණ්‍යයට ගිහිල්ලා නැත්නම් අසපුවට ගිහිල්ලා ඒ කසාවතත් අතහැරලා අඳුන් දීවහමට තමන්ගේ වස්ත්‍රය මාරු කරන ආනිසංස දැකලා මේ විදිහට උග්‍ර තපස් සහිතව දවස් 7ක් වෑයම් කිරීමෙන් අෂ්ට සමාපatti පංච අභිඥා නම් වූ ධාන මට්ටම් 8 සහ විශේෂ බල පහ ලැබෙනවා. දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විධාන, තුපේ නිවාසානුස්සති, ඍදිවිද කියන මේ විශේෂ බල ලැබෙන අභිඥාය කියලා තමයි සඳහන් කරන්නේ. මේ අභිඥා પ્રાપ્ત මෙහෙම කාලයක් ඉන්නකොට දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේ පහළ වෙන කාලේ සියලුම මිනිසයන්ට අවුරුදු ලක්ෂයක් ආවුසයි. උන්වහන්සේ ඉපදිලා අවුරුදු 10000ක් ගිහිගේ වාසය කරලා අභිෂ්ක්‍මණය කරලා බුද්ධත්වයට පත් වෙනවා. ඉන්පසු අවුරුදු 90000ක් සම්මා සම්බුද්ධත්වයේ වැඩ සිටිනවා. මේ කාලය අතර වාරේ දීමංකර සම්මා සම්බුදුජාන් වහන්සේ මහා සංඝයා සමග මේ සුමේද තාපසයන් වහන්සේ ඉඳලා හිටලා ගමට එන පිඬු පිණිස ගමට එන ඒ ගම් ප්‍රදේශයට වැඩම කරනවා. ඒ වෙලාවේ සුමේද තාපසයන් වහන්සේ අහසින් යන ගමන් කල්පනා කරනවා මේ මේ මහජනයා මොකද මේ මාර්ග සුද්ධ කරන්නේ? විශේෂ මංගල්‍යයක්ද කියලා දැනගන්න ඕනේ කියලා පහලට බහැලා ජනයාකින් ඇහුවාම කියනවා බුදුරජාණන් වහන්සේ වඩිනවා. බුද්ධ යන නාමය අතිශයින් දුර්ලභයි. අපි ඉපදිච්ච දවසින් ඉඳලා අහන්න ලැබුණ නිසා අපිට ඒක අගයක් නැති වෙන්න පුළුවන්. නමුත් මේ බුද්ධ යන වචනය අවුරුදු කෝටි ගාණකින් ලැබෙන්නේ නැති වචනයක්. මේ සුමේද තාපසයන් වහන්සේට බුද්ධ යන නාමය අසුන පමණින්ම පස්සනක් ප්‍රීතියෙන් මුළු සිරුරම පිනා යනවා. ඉන්පසුව තමන්ටත් කොටසක් බාර ගන්නවා. මාර්ගය සුද්ධ කරන්න. ඉතින් උන්වහන්සේට 이르දිය තිබුණා. උන්වහන්සේ කියනවා මේ පියවි කයින්ම මේක කරන්න ඕනේ. ඒතකොට තමයි ආනිසංස වැඩි. එහෙම සුද්ධ කරන්න පටන් ගත්තට මහජනයා ඔබට බාර දෙන්නේ අතිවිශාල භූමි ප්‍රදේශයක්. මොකද දන්නවා ඒ තාපසයන් වහන්සේට 이르දි තියෙනවා කියලා. එහෙනම් ඉවර කරන්න බැරි ප්‍රමාණයක් දෙන්නේ. ඒ සුමේද තාපසයන් වහන්සේ 이르දිය පාවිච්චි කරන්නේ නැහැ. නිසා ඒ කොටස නිම කරන්නත් කලින් බුදුරජාන් වහන්සේ වඩි. බුදුරජාන් වහන්සේ වඩිනකොට සුමේද තාපසයන් වහන්සේ බිම වැතර ගන්නවා පාපිස්සක් වගේ වෙලා මඩ උඩින් ජීවිතය පූජා කරනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට. බුදුරජාන් වහන්සේ හෝ සංඝයා වහන්සේ මේ මඩ උඩින් නොවඩීවා. මා මැඩගෙන ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ වඩීවා. මට ජීවිතෙන් අර්ථයක් නැහැ. මේ ජීවිතේ නැති වුණත් කමක් නැහැ. මොකද ලක්ෂයක් රහතන් වහන්සේලා වැඩියත් පුද්ගලයෙක් තන ජීවත් වෙන්න අමාරුයි ඇඟ උඩින් වැඩියොත් එන්න. ඉතින් ඒ වගේ ජීවිතය අතහැරලා උන්වහන්සේ එම් මඩෙහි හොයිනවා. බුදුජාන් වහන්සේ සංඝයා වහන්සේ සමග වඩිමින් සුමේද තාපසයන් වහන්සේ ඉන්න තැන නවතිනවා. නැවතිලා බුදුරජාන් වහන්සේ සමන්මල් වලින් පූජා කරනවා ඒ බෝසත්යන් වහන්සේට. පූජා කරලා ගෞරව දක්වලා තමයි බුදුජන් වහන්සේ වඩින්නේ. මහා සංඝයා වහන්සේත් ගෞරව දක්වලා වඩින. මේක බලන් ඉන්නවා සුමිත්තා නම් වූ කාන්තාවක්. අපේ ශාසනයෙහි අපේ බෝසතාණන් වහන්සේගේ භාර්යාව වූ යසෝදරා දේවිය. ඒ සුමිත්තා නම් වූ කාන්තාව මල් මිටි 8ක් ගේනවා. එයින් පහක් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා සුමේද තාපසයන් වහන්සේ වෙනුවෙන්. තුනක් පූජා කරනවා ඇය වෙනුවෙන්. මේ ආකාරයට තමයි ඒ බැඳීමත් ඉදිරියට එන්නේ. ඉන්පසුව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ බුද්ධාංකුරයක් මේ මහා බෝසත්වරේ මේ සුමේ නම් වූ ඒ තවුස්තම මෙයින් කල්ප අසංඛ්‍ය හතරකුත් ලක්ෂයක් ගිය තැන ඔක්කාක කුලේ ගෞතම ගෝත්‍රේ ශාක්‍ය වංශයේ සිද්ධාර්ථ නමින් බුදු වෙනවා. යන ආදි වශයෙන් සියලු විස්තර ප්‍රකාශ කරනවා. ඒක තමයි විවරණ දෙනවා කියන්නේ. ඒ විවරණ දෙන්න ධර්ම 8ක් සමාදන් වෙලා ඉන්න ඕනේ. ඒ සුමේ තාපසන් වහන්සේ මොනවද මේ ධර්ම 8? manussත්තං ලිංග සම්පatti හේතු සත්හාර දස්සනං මිනිස්සෙක් වෙලා ඉන්න ඕන දෙවියෙකුට බ්‍රහ්මියෙකුට නියත විවරණය පළවෙනියෙන් දෙන්නේ නැහැ අභිනිහාරය ලබන්න බෑ ලිංග සම්පatti කියලා කියන්නේ පුරුෂයෙක් වෙලා ඉන්න ස්ත්‍රියකට ලබා දෙන්නේ නැහැ නියත විවරණය හේතු හේතු කියලා කියන්නේ බණපදයක් දෙකක් ඇසීමෙන් අරහත්ත්වය ලබන්න තරම් පින් කරලා තියෙන්න ඕන ඒ කියන්නේ සුමේත තාපසයන් වහන්සේ කැමති වුණා නම් බුදුරජාන් වහන්සේගෙන් බණපද කීපයක් අහලා අරහත්ත්වය ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම් දියුණු සද්ධා සති සමාධි විරිය ප්‍රඥා සහිත වෙන්න ඕනේ. සත්‍ථාර දස්සනං කියලා කියන්නේ සම්මා සම්බුදුවරයෙක්ම දකින්න ඕනේ. සාමාන්‍ය පුද්ගලයෙක් ඉදිරියේ හෝ සාමාන්‍ය රහතන් වහන්සේ නමක් ඉදිරියේ හෝ මහරහතන් වහන්සේ නමක් ඉදිරියේ හෝ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේ නමක් ඉදිරියේ හෝ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් ඉදිරියේ හෝ පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ මේ අභිනිහාරය ලබන්න බෑ. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේම ලබන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ කරුණු හතර manussත්තං ලිංග සම්පatti හේතු සත්‍තර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡන්දතා පබ්බජ්ජා කියලා කියන්නේ ගිහියෙකුට මේ අභිනිහාරය ලබන්න බෑ පැවිදි වෙලා ඉන්න ඕනේ යම් කිසි ආකාරයකින් ගිහි බන්ධනයන්ගෙන් මිදිලා ඉන්න ඕනේ ගුණ සම්පatti කියලා කියන්නේ ධාන 8 සහ අභිඥා 5 තියෙන්න ඕනේ සාමාන්‍ය පුද්ගලයෙකුට ඒ ලබා ගන්න බෑ අධිකාර කියලා කියන්නේ මහා පූජාවක් දැන් මෛත්‍රී බුදුරජාන් වහන්සේ නම් මුළු සක්විති රජයේම පෘථුවියම බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේට පූජා කළා නම් බුද්ධත්වයට ප්‍රාර්ථනා කරන්නේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ. අපේ බුදුරජාන් වහන්සේ බෝසත් කාලේ තමන්ගේ ජීවිතය පූජා කළා තමයි බුද්ධත්වයට ප්‍රාර්ථනා කරන්නේ. ඒක තමයි අධිකාර කියලා කියන්නේ. ඡන්දතා කියලා කියන්නේ තමන්ට දැන් ලැබෙන අරහත්ත්වය අතහැරලා ඒ නිවන අතහැරලා තමන්ගේ සැනසීම අතහැරලා අප්‍රමාණ වූ අන්න සත්වයන් උදෙසා දුක් විඳින්න කැමති වෙන්න ඕන. බුද්ධත්වය ප්‍රාර්ථනා කරන්න ඕනේ බලවත් ලෙස. අත්ථ ධම්ම සම්මෝදාන අබිනීහාරෝ සමිජ්ජති. මෙන්න මේ කාරණා අට මේ ධර්මතා අට සම්පූර්ණ වීමෙන් අබිනීහාරය සාර්ථක වෙනවා කියලා මේ ගාථාව සඳහන් මෙන්න මේ ආකාරයට තමයි මේ ප්‍රථම නියත විවරණය ලබන්නේ. මේ ප්‍රථම නියත විවරණයෙන් පස්සේ මහා බෝසත්යන් වහන්සේ මහා නිරේක උපදින්නේ නැහැ. තේසන් වුණොත් වටුවකට වඩා කුඩා වෙන්නේ නැහැ. ඇතෙකුට වඩා විශාල වෙන්නේ නැහැ. අරූපාවචර ලෝකවල උපදින්නේ නැහැ. අසඤ්ඤ සත්වයේහි උපදින්නේ නැහැ. ස්ත්‍රීත්වයක් ලබන්නේ නැහැ. යනාදී වශයෙන් කාරණා තියෙනවා. නමුත් විඳින්න පුළුවන් දුක් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මේක සැපසහිත ගමනක් නෙමෙයි. දැන් තේමිය ජාතකයේ බව අපිට පේනවා. අවුරුදු 20ක් රජ වෙලා ඉඳලා අවුරුදු 80000ක් පමණ වූ මහා කාලයක් අනුනිරේත දුක් විඳින්න වුණා කියලා. ඒ කරන්න වෙච්ච කාරණා නිසා. ඒ නිසා ඊළඟට රජකම ලැබුණට බාරගන්නේ පැවිදි වෙනවා. බොහොම උත්සාහ කරලා පැවිදි වෙනවා. මේ ආකාරයෙන් බොහොම දුක් විඳලා තියෙනවා මේ සම්මා සම්බුද්ධත්වය ලබන්න. ක්ලේශයෙන් කෙනෙකුට තමන්ගේ ප්‍රිය වූ මනාප වූ දරුවෝ දන් දෙන්න බෑ. ප්‍රිය වූ මනාප වූ භාර්යාව දන් දෙන්න බෑ. මේ අකමැති අය දන් දෙන්න කියලාත් නෑ. එහෙම දන් දුන්නා කියලා ලැබෙන දෙයක් කියලාත් නෑ. ඉතින් එහෙම තමන්ට ප්‍රිය වූ තමන්ගේ දරුවෝ දන් දීලා තියෙනවා ගණන් කරන්න බැරි තරම් අන්තිමට දුන්න දරුවා ගැන විතරයි අපි විශේෂයෙන් සඳහන් කරන්නේ යසෝදරා අපදානයේහි සඳහන් වෙනවා නොඑක් කෝටි දහස් ගණන් වාරවල තමන්ව බාරයා බවට දන් දුන්න නොඑක් කෝටි දහස් ගණන් වාරවල තමන්ව දාස බවට දන් දුන්නා නොයෙක් කෝටි දහස් ගණන් වාරවල තමන්ව කණ්ඩ දන් දුන්නා කියලා. සත්තුන්ට සහ යක්ෂයන්ට. ඒක ගමනකවත් යසෝදරා දේවිය තරහ සිතක් ඇති කරගත්තේ නෑ. අමනාපුණී නෑ. මේ බුද්ධත්වයේ පිණිසයි. පෞද්ගලික ප්‍රයෝජනයකට නෙමෙයි කියලා තරහ ගත්තේ නැහැ කියලා අමනාපුණේ නැහැ. සිත දූෂ්‍ය කරගත්තේ නැහැ කියලා යසෝදරා මහරහත් තෙරණිය තමන්ගේ පරිනිර්වාණ අවස්ථාවේහි බුදුරජාන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒින්ම අපිට තේරෙනවා යසෝදරා වැනි වූ එක් භාර්යාවක් ඒ තරම් වාරගානක් දන් දුන්නා නම් සම්පූර්ණ දන් දුන්න වාරගාන ගණන් කරන්න බැරුව ඇති. මොකද හැම ආත්මෙම එකම පුද්ගලයා එක්ක ඉන්නව නෙමෙයි. එහෙම ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවා නම් අපාය උපදිනවා තිරසන් වෙනවා වගේ දේවල් වෙන්නේ. එහෙම වෙන්නේ මේ කර්ම අපි දන්නේ නැතුවට අපි කෝටි ප්‍රකෝටි ගණන් ආත්ම භාවවල රැස් කරපු නොඑක් අකුසල කර්ම තියෙනවා. අපිට භවයෙන් වැහිලා තියෙන්නේ. සමහරලාට කාටවත් කරදර කරන්නේ නැති අපි හිතමු බොහොම අහිංසක කාන්තාවක් කියලා. ඒ කාන්තාවකට පිළිකාවක් කරගුණාම ඒ කාන්තාවට හිතා ගන්නත් බෑ. කොහොමද මට මෙහෙම දෙයක් වෙන්නේ? මම කිසිම සතෙකුටවත් කරදරයක් කරන්නේ නැහැ. කාටවත් බනින්නවත් නැහැ කියලා. නමුත් මේ ජීවිතේ විතරයි අපිට පේන්නේ. කොයිතරම් ජීවිතවල භයානක කර්ම කරනවද? කරන වෙලාවට අපිට ඒකේ බරපතලකම තේරෙනවද? නැහැ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා සමහර විට අපි මේ දේ ගැන ගණන් ගන්නේ නැහැ. නැත්නම් සලකන්නේ නැහැ. අනික් කාරණේ සමහර විට නම් සතුටින්ම කරනවා. මොකද කියලාම තියෙනවනේ කරන කලට පව මීරිය මිසේ කියලා. බොහොම සතුටින් ඒ පව කරන්නේ. විඳිනකොට විතරයි දුක තේරෙන්නේ. සමහර විට අපි මේ කුඩා සතෙකුට ගහන පහරක් හින්දා අපිට පිළිකාවක් හැදෙන්න බැරි නෑ. අපි අපි හිතමු අපි මදුරුවෙකුට ගැහුවා කියලා. ඒ මදුරුවා මැරෙන්නේ නැති වෙන්න ගැහුවොත් එම ඒ අංග ප්‍රත්‍යංග ඒ මදුරු වගේ කොහොම කැරෙනවද කියලා අපි දන්නවද? ඔන්න අපේ සහෝදරයෙක් හරි පුතෙක් හරි නම් ඔන්න රියානතුරකට වාජනය වුණොත් මෝටර් සයිකලයක ගමන් කරලා අපිට තේරෙනවා මේ පුද්ගලයාගේ මේ කකුලයට මෙච්චරක් තනකින් කැඩිලා අතේයට මෙච්චරක් තනකින් කැඩිලා මූණ මේ ආකාරයට තුවාලලා කියලා. නමුත් අපි ගහන පාරකින් මදුරුවෙකුට වෙනදී අපිට තේරෙනවා. මදුරු ආවිලා අපිට කියන්නෙත් නැහැ. අපි ඒ ගැන හොයන්නෙත් නැහැ. අපි ඒ ගැන සලකන්නෙත් නැහැ. නමුත් බොහොම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ මදුරුවා මේ වෙන කවුරු හරි වෙන එක්කෙනෙක්ද? එහෙම නැත්නම් වෙන පුද්ගලයෙක්ද? නෑ කලින් මේ ලෝකෙ හිටපු මිනිස්සෙක් තමයි. එතෙන්ට ගිහිල්ලා තින්නේ පව් කරලා, සිල් රකින්න අමතක වෙලා, ප්‍රමාද වෙලා තමයි එතෙන්ට ගිහිල්ලා ඉන්නේ. එතෙන්ට එතෙන්ට ගියාට පස්සේ Tamanට හම්බෙන ඇඟ Tamanට හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඒ ඇඟ ගැන Tamanට නම් තේරෙනවා අනික් කර ප්‍රකාශ කරන්න හැකියාව නැති වුණාට. ඒ වගේ අපි අතින් නොසලකිල්ලෙන් කොයිතරම් කර්ම වෙනවද? කර්මය ගැන හරියට දැනගත්තොත් සෑහෙන්න බයක් ඇති වෙන්න ඕන. ඒකට තමයි කියන්නේ සසර බිය කියලා. සසරට බයක් ඇති වෙනවා. එතකොට තමයි මිදෙන්න ඕනේ කියලා හිතෙන්නේ. මේ සසරේ ඉන්න ඉන්න කර්ම රැස් වෙනවා. කර්ම රැස් නොකරන නම් මිදෙන්න ඕනේ. මිදෙන්න නම් අකුසලයන්ගෙන් ਸਰව සම්පූර්ණයෙන් මිදෙන්න ඕනේ. අකුසලයන්ගෙන් මිදිලා කාමයන්ගෙන් මිදිලා විවේකයෙන් ඉඳලා උත්සාහ කරන්න ඕනේ. ඒ උත්සාහ කිරීමේදී විදර්ශනා ඥාන පහළ වෙලා ඉන් පසුව තමයි මිදෙන්න පටන් ගන්නෙ. තාම පෙරහුරුවක් විතරයි. තාම පෙරහුරුවක් විතරයි. ඉතින් මේ මිදෙන මාර්ගය බොහෝ දුරයි. ඒ වුණාට යන්න බැරි නෑ. යන්න පුළුවන් වෙන තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. යන්න බැරි නම් කාටවත් යන්න හොඳටම අමාරු නම් බුදුරජාන් වහන්සේ වෙහෙස වෙන්නේ දේශනා කරන්න. යන්න පුළුවන් හින්දා තමයි බුදුරජාන් වහන්සේ කියන උපදේශයන් භාරගෙන අසංඛ ගණන් සත්‍යෝ නිවනට ගියේ. යන්න බැරි නම් යන්න බෑ. කවුරුත් යන්නේ නැහැ කියලා තමයි අහන්න වෙන්නේ එමනම්. නමුත් අපිට යන්න බැරියයි. උත්සාහ කරනවා මදි හින්දා. උත්සාහ කරනවා නමුත් මදි. මොකද ඇඳුනුම් කමකට දෙන දෙයක් නෙමෙයි. මූණ බලලා ලැබෙන දෙයක්ුත් නෙමෙයි. මේක හරියට ස්වභාව ධර්මයේම නිවනට අදාළ කොටස. ඉතින් අපි ස්වභාව ධර්මය ගැන දන්නේ නැහැ කියලා එයින් වෙනසක් වෙන්නේ නැහැ. දන්නේ නැතිකමට සලකන්න නම් අඳුරන කෙනෙක් හරි කරුණාවන්ත කෙනෙක් හරි හිටියොත් නම් එහෙම දෙයක් ලැබෙයි. අපි හිතන්නේ දැන් පොඩි ළමයෙක් කන්දක් උඩින් පැන්නත් බිමට මැරෙනවා. ලොකු කෙනෙක් පැන්නත් මැරෙනවා. පොඩි කෙනෙක් සිංහෙක් ගාවට ගියත් ඔහුට අනුතරක් වෙනවා ලොකු කෙනෙක් ගියත් අනුතරක් වෙනවා. ඒක දන්නවද දන්නේ නැද්ද කියන එක අදාළ නැහැ. එහෙනම් දැන් අපි හිතමු දැන් බෝම්බයක් තියෙනවා නම් ඒ බෝම්බේ නිෂ්ක්‍රිය කරන්න ඕන නම් වයර් කීපයක් තියෙනවා නම් මේ වයර් පිළිබඳ දන්නේ නැහැ කියලා ඒ බෝම්බය පුපුරන්න නැතුව ඉන්නේ නැහැ. ඒ වයර් කපනකොට වැරදි වයර් එක කැපුවොත් ඒක පුපුරනවා. ඉතින් ඒක දන්නවද දන්නේ නැද්ද කියලා බලපාන්න. ඒ වගේම තමයි මේ ස්වභාව ධර්මයේ තියෙන මේ කර්මය කියන ශක්තිය. එහි ප්‍රතිඵලය දැනගත්තත් නැතත් ඵල දෙන්නේ එකම ආකාරයකට. දැනගත්තොත් අඩුවෙන් කරන නිසා පොඩි වාසියක් තියෙනවා කියලා සඳහනක් තියෙනවා. මොකද උදාහරණයක් තියෙන්නේ කර්මයේහි ප්‍රතිඵලය දැනගෙන කරාම දන්නේ නැතුව කරනවට වඩා පරිස්සමෙන් හරි අකමැත්තෙන් හරි අඩුවෙන් හරි කරන නිසා පොඩි සහනයක් තියෙනවා කියලා. අපි හිතන්නේ නම් දන්නේ නැතුව කරොත් නම් බේරෙන්න පුළුවන් කියලානේ. එහෙමනම් ඉතින් ලංකාවේ මිනිස්සුන්ට විතරයි අපාය යන්න වෙන්නේ. ඇමරිකාවේ මිනිස්සු ඔක්කොම පව් කරලා දිවි ලෝකේ යන්න වෙන්නේ. මොකද පව් දන්නේ නැති කට්ටිය නෙහි වැඩි හරියක්. ඉතින් ඒ ආකාරයට නෙමෙයි සිද්ධ වෙන්නේ. දන්නේ නැති අය වැඩියෙන් අපාගත වෙනවා. මොකද දන්නේ නැති කාරණේට බුද්ධ ආගමේ සඳහන් වෙන්නේ මෝහය, මෝඩකම, අඥානකම කියලා. එය තමයි තියෙන අකුසල් වලින් බලවත්ම අකුසලය. අපි හිතුවට ප්‍රාණඝාතය ලොකු අකුසලයක් කියලා මේ කර්මපත වලින් ඉස්සල්ලාම සඳහන් වුණාට ප්‍රාණඝාත ලක්ෂ ගණන් කරපුවය රහත් වෙනවා. කරදරයක් නැතුව. සමහර වෙලාවට අනික් පැටඩි කරදර වෙනවා. නමුත් රහත් වෙන්න පුළුවන්. අඟුලිමාල තෙරුණුවන් වගේ. එහෙම නැත්නම් මහා පාප කර්ම කරපු ඔය සොරුන් වගේ ප්‍රාණඝාත කරලා බේරෙන්න පුළුවන්. පසු කලක හරියි. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකයට බේරෙන්න බෑ. අවීචියට ගිහිල්ලත් ලෝක විනාශෙදිවත් බේරෙන්න බෑ කියලා තමයි සඳහන් වෙන්නේ. සාමාන්‍ය පුද්ගලයෙක් නම් ආනන්තරේ පාප කර්ම කළා අවීචියට ගියොත් ලෝක විනාශයකදී අවීචිය විනාශ වෙන වෙලාවට ඊට කලින් අපරාපරේ වේද කර්මඵල දීලා ඉහළ කලවල ඉපදෙන්න හැකියාව ලැබෙනවා කියලා දේශනාව සඳහන් වෙනවා. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකයා මේ කෝටි ලක්ෂයක් සක්වලින් එළියේ අවීචියකට නැවත උපදින්න සිද්ධ වෙනවා. ඒ කෝටි ලක්ෂයක් සක්වලින් එළියේ තියෙන අවීචියකට මාරු වෙනවා. එහෙමයි සඳහන් වෙන්නේ. හින්දා මිත්‍යා දෘෂ්ටිය එහෙම නැත්නම් මෝහය කියන දේ තමයි බලවත්ම. ඒ හින්දා දන්නේ නැහැ කියලා බේරෙන්න කොහෙවත් ඉඩක් නැහැ. ඒ නිසා තියෙන එකම දේ දැනගන්න එකයි. උත්සාහ කළ දැනගන්න එකයි. තමන් කරන්නේ මොනවද? තමන්ට ඉතුරු කෙලෙස් මොනවද? තමන් මොන කෙලෙස් ගැන ඉස්සෙල්ලා වෙහෙස වෙන්න ඕනේද? මොන කෙලෙස්ද ඉස්සෙල්ලාම අයින් කරගන්න ඕනේ? පසුවට තැබිය යුතු කෙලෙස් තියනවද? ඒවා එහෙමනම් මොනවද? තව කොච්චර කල් මේක කරන්න පුළුවන් වෙයිද? ඒ කරන්න කලින් අපි මැරෙයිද? යනාදී වශයෙන් කල්පනා කරලා බැලුවාම නම් අප්‍රමාදය හිතේ ඇති වෙනවා. මොකද උත්සාහ කර කර ඉන්නකොට මොන වෙලාවෙ මැරෙනවද කියලා කවුරුත් අපිට සහතිකයක් දෙන්නේ නැහැ. ආ මේගොල්ලෝ නම් සිල් ගන්න හින්දා තව ටික කාලා දෙනවා කියලා කියන කෙනෙක් නැහැ. කියලා තින් නහිනෝ සංගරං තේන මහාස්තේනේන මච්චුනා මහාසේනායති මාරයත් එක්ක අපිට givisුමක් නම් නැහැ. කියලා තියෙන්නේ අජ්ජේව කිච්ඡං ආතප්පං මේ ආතාපේ වීරය කෙලස්තවන වීරය අදම කළ යුතුයි කෝජඤ්ඤා මරණං සුවේ කවුද දන්නේ හෙට මැරෙනවද කියලා එහෙම තමයි හොඳින්ම ජීවත් වෙන පුද්ගලයා අප්‍රමාදී පුද්ගලයා ජීවත් වෙන ආකාරය දේශනා කළා තියෙනවා. මේ ආකාරයට අතිශයින් දුෂ්කර වූ සාමාන්‍ය පුද්ගලයෙකුට සිතන්ඩ අමාරු වූ කාර්යභාරයන් රසකට කියන නම තමයි පාරමිතා කියලා කියන්නේ. ඒ පාරමිතාවන්හි පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා යනුවෙන් 30 ආකාරයකට මේ දසපාරමිතා පුරන්න ඕනේ. තුන් ආකාරයකට දසපාරමිතා පිරුවාම සම 30 පාරමී වෙනවා. මේ 30 ආකාරයකට මේ පාරමී පුරලා පුරලා කියලා කියන්නේ අනන්ත වාරයක් කියන්නේ නොඑක් ලක්ෂ ගණන් කෝටි වාර ගණන් ප්‍රකෝටි වාර ගණන් මේ පාරමිතා පුරන්න ඕනේ. එතකොට තමයි පිරෙනවා කියලා කියන්නේ. එහෙම වුණාට පස්සේ નિયમિત කාලය ලැබුණාම තමයි බුද්ධත්වය ලැබෙන්නේ. ඉතින් ඒ අතර නොයෙක් කම් කටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මහා පුරුෂයෙකුට ඇරෙන්න ඒ දේ දිගටම කරගෙන යන්න බෑ. ඒ නිසා උන්වහන්සේගේ වීරය අසීමිතයි. සද්ධාව අසීමිතයි. ප්‍රඥාව අසීමිතයි. ඒ ප්‍රඥාධික බෝසත්ත්වයෙකුට විතරයි කියන්නේ අබිනීහාරයේදී වීරය තිබිලා සද්ධාවක් තිබිලා ප්‍රඥාව අධිකව තිබුණොත් තමයි මේ සාරා සංකල්ප ලක්ෂයෙන් කරපු කරන්න පුළුවන්. එහෙම නැතුව ප්‍රඥාව මදක් අඩුවෙන් තිබුණොත් එහෙම සද්ධාවෙන් තමයි ඒ දේ අරන් යන්න ඕනේ වීරයයි ප්‍රඥාවයි මද වශයෙන් තියෙන නිසා. එහෙම වුණොත් කල්පාසංක අටකුත් ලක්ෂය පෙරම් කරන්න වෙනවා. එහෙමත් නැති වුණොත් වීරයෙන්ම Tamanගේ සියලු දේ මෙහි යවන්න වෙනවා සද්ධාව සහ ප්‍රඥාව මද වශයෙන් තියෙනවා. මේ මද වශයෙන් කියලා කියන්නේ අපිට වඩා අඩුවෙන් කියන එක නෙමෙයි. මේ මහා බෝසත්වරයන්ගේ ප්‍රඥාධික බෝසත්වරයන්ට වඩා අඩුයි කියන එක විතරයි. මේ හිතන්න එපා මේ ප්‍රඥාව අඩුයි කියලා හිතුවාම අපිට තරම්වත් තේරෙන්නේ නැති අය මේ බුදු වෙන්න යන්නේ කියලා. එහෙම එකක් නැහැ. ඒ හැමතැනම කියන්නේ සාපේක්ෂව කියන්නේ ඊට වඩා උසස් පුද්ගලයන්ට වඩා අඩුයි කියන එක මිසක් මේ අපිට සාපේක්ෂව කිසිම දෙයක් කියලා නැහැ. ඒ විදිහට දැන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ මුහූර්ත කියන බුදුරජාන් වහන්සේගෙන් නියති වරණ අරගෙන කල්පාසංක 16කුත් ලක්ෂයක් පෙරම් පුරල සම්පූර්ණ කළ කාලය එනකන් තුසිතේ නම් බලගෙන ඉන්නේ. පාරමිතා පුරල ඉවරයි. සැරෙන් සැරේ මේ බුදු ශාසනය නගා සිටවන්න ඕන වුණාම උන්වහන්සේ වඩිනවා කියලා සඳහන් වෙලා තියෙනවා. පිටකේ නෙමෙයි අටුවාවේ. ඉතින් ඒ ආකාරයට උන්වහන්සේ නියමිත කාලය වෙනකන් ඉන්නවා කියලා සඳහනක් තියෙනවා. ඉන්පසු අපි බලමු බුද්ධත්වය ලැබපු ආකාරය. බුද්ධත්වය ලැබපු ආකාරය කෙටියෙන් සඳහන් කරගෙන යන්නම්. මහා අබ්නිෂ්ක්‍මණයෙන් පසුව අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනවා උරුවේ දනව්වේ. පස්වග මහණුන් උපස්ථානයට පැමිණෙනවා. නමුත් පසු කලෙක ඒ දැඩි වෘත අතහැරීම නිසා දුෂ්කර ක්‍රියා අතහැරීම නිසා පස්වග මහණු අතහැරලා යනවා. එන්පසුව මහා බෝසත්වරයන් වහන්සේ මහා බෝධි මණ්ඩලය අභියසට පැමිණෙනවා. කොහොමද එන්නේ? ඊට කලින් සුජාතාව දෙන සේනිය දීතු සුජාතා නම් වූ ඒ සේනිය දුවක් වූ සුජාතාව පූජා කරන දාණය වළඳලා. ඒ දාණය මහත්ඵල දානයක්. එහෙම නැත්නම් මහානිසංස දානයක් හැටියට සඳහන් වෙනවා. ඒ දාණය අවුරුදු 7ක් වැනි කාලයක් පුරා මහන්සි වෙලා පිළිවෙල කරගන්න එළදෙනුන්ගෙන් ගන්න විශේෂ කිරි වර්ගයකින් කිරි වලින් හදන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ ඒ තමන් වෙච්ච බාරයක් නිසා වෘක්ෂ දෙවියන්ට වෙච්ච බාරයක් නිසා ඒ බාරය ඔප්පු කරන්න තමයි සේනිය දුව නැත්නම් සුජාතාව ඒ විදිහට ගෞරව සහිතව පිළිවෙල කරන්නේ. ඒ දිනේ සුජාතාව හිතනවා වෘක්ෂ දෙවියන් වහන්සේ පාල්ලයාට වැඩම කරලම ඉන්නවා දානය පිළිගන්නන්න කියලා. ඉතින් දෙවියෙක් කියලා ඉතල තමයි බුදුරජාණන් වහන්සේට දානය පූජා කරන්නේ. නමුත් ආනිසංස නම් අනන්ත ප්‍රමාණ කියලා කියලා තියෙනවා. එයට සමාන වෙන්න තව එකම දානයක් තියෙනවා නම් මහා පරිනිර්වාණ දිනෙහි තුන්ත කර්මා පුත්‍රය දෙන දානය කියලා සඳහන් කරලා තියෙනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ. මේ දානය පිළිගෙන බෝධි මණ්ඩලයට යන අතර වාරයේ සත්‍ය නම් බඹුණේ තනමිටි ගෙනහලා දෙනවා. ඒ තනමිටි අට අරගෙන ශ්‍රීමා බෝධියට අභියසට වැඩම කරලා උන්වහන්සේ පළමුව දක්ෂිණ දිසාවේ වැඩේ ඉඳලා බලනවා මේ දිශාව සුදුසුද කියලා. මේ දිශාව සුදුසුද කියලා බැලුවාම එතන වැඩ හිටියාම පොළොව කම්පා වෙනවා, හෙල වෙනවා වගේ දැනෙනවා. ඒ හින්දා මෙතන ಗುಣ දරන්න අමාරු තැනක් කියලා බටහිර දිශාවෙන් ගිහිල්ලා වැඩ ඉඳලා බලනවා. බටහිර දිශාවෙන් වැඩ හිටියාමත් ඒ විදිහටම ස්ථාවර නැති ගතියක් උන්වහන්සේට දැනෙනවා. ඉන්පස්සෙ උතුරු දිශාවෙන් වැඩ ඉඳලා බලනවා. උතුරු දිශාවේ ස්ථාවර ගතියක් නැහැ. ඊට පසු තමයි නැගෙනහිර දිශාවෙහි වැඩ ඉන්නේ. ඒ වැඩ හිටියාම උන්වහන්සේට තේරෙනවා මේ ස්ථානය සුදුසුයි. ඉන්පසුව මේ තනමිටියට ඒ ආසනයක් පිළිල කරන්න යෙදුවහම පැන නගින්නා වූ ඒ උතුම් වූ වජ්‍රාසනේ මත වැඩ ඉඳලා තමයි ප්‍රථම යාමේදී රාත්‍රී ප්‍රථම යාමේදී පුබ්බේ නිවාසානුස්සති ඥානය මධ්‍යම යාමේදී දිබ්බ චක්කු ඥානයත් අලුයමදී සක්වල දහස් ගණන් ඒකාලෝක කරමින් ਸਰවඥතා ඥානය පහළ වෙනවා. අන්න ඒ වෙලාවේ තමයි අපි කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා. මේ සම්මා සම්බුද්ධත්වය ලැබීමේදී ලෝකය කම්පා වෙනවා. විශේෂයෙන් කම්පා වෙනවා. විශේෂයෙන් භයානක සෙහෙල වෙනවා. ලෝකයේ මේ ලෝකේ විතරක් නෙමෙයි මේ සක්වලම මේ සක්වල විතරක් නෙමෙයි සක්වල දහස් ගණන් කම්පා වෙනවා කියලා සඳහන් වෙනවා. දසසහස්ත්‍රී ලෝක ධාතුවම කම්පා වෙනවා. මේ විදිහට බුද්ධත්වයේ ලැබලා ඉන්පසුව උන්වහන්සේ හිතනවා මම සාරාසංග කල්පලක්ෂයක් පාරමී පිරුවේ මේ පළඟ උදෙසා මේ බුද්ධත්වයේ උදෙසා එහෙනම් මේ පළඟ මම අතාරින්නේ නැහැ දවස් 7කට කියලා. මෙන්න මෙහෙම දවස් 7ක්ම වැඩ ඉන්න බෝධි මූලේ. එම නිසා බුදුරජාන් වහන්සේ බෝධියෙන් නැගිට නැති නිසා ඒ පළඟින් නැගිට නැති නිසා දෙවියන්ට බ්‍රහ්මයන්ට සැකයක් ඇති වෙනවා. තාම බුද්ධත්වයටපත් වෙලා නැද්ද කියලා. ඒ සැකය නැති කරන්න බුදුරජාන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වෙනි දවසේ යමහා මහ ප්‍රාතිහාර්ය ප්‍රථම වරට මේ දෙවියන්ට බ්‍රහ්මයන්ට දකින්න ලැබෙන සලස්වා. ඉන්පසුව තව සතියක් අනුමිස ලෝචන පූජාවේ ඒ බෝධියට ඊසාන දෙසින් පළකක් මැදගෙන වැඩ ඉන්නවා ඇසිපිය නොහෙලා බෝධිය දිස් බලා සිටීමෙන් ඊටත් පස්සේ සතිය එහෙම නැත්නම් තුන්වෙනි සතිය ඒ වැඩ හිටපු ස්ථානයයි බෝධිය අතර සක්මන් කරමින් දෙවියන් මමවන ලද රුවන් සක්මන රුවන් සක්මනින් ගත කරනවා. ඉන්පසුව දෙවියන් විසින් මවුන ලද රුවන් ගෙය තුල වැඩහිඳ අභිධර්ම පිටකය මෙනෙහි කරන්න පටන් ගන්නවා. මේ මෙනෙහි කිරීම ධම්මසංගණී ප්‍රකරණ විභංග ප්‍රකරණ ආදී වශයෙන් මෙනෙහි කරගෙන සප්ත ප්‍රකරණයෙන් මෙනෙහි කරනවා. ප ဋ ාණ ප්‍රකරණය දක්වා. මේ ප ဋ ාණ ප්‍රකරණය කියන අභිධර්ම පිටකයේ අන්තිම කොටස ඊටාම සියුම් ඊටාම බලවත්. උන්වහන්සේට ඒ ප ဋ ාණ ප්‍රකරණය මෙනෙහි කිරීමේදී බලවත් ප්‍රීතිය පහළ වෙනවා. ඒ ප්‍රීතිය පහළ වීමෙන් උන්වහන්සේගේ වම් උරහිස පැත්තෙන් පිට වෙන ආලෝකය උතුරු දිශාව පහු කරගෙන යනවා. දකුණු උරහිසින් පහළ වෙන ආලෝකය දකුණු දිශාව පහු කරගෙන යනවා. මේ ආකාරයෙන් සිරසෙන් විහිදෙන ආලෝකය බ්‍රහ්ම ලෝක හරහා අභ්‍යවකාශයේ ඊටා දුර ගමන් කරනවා. ලෝකවල සක්කලවල සෞරග්‍රහ මණ්ඩලවල එහෙම නැත්නම් මන්දාකිනි පහු කරගෙන ගමන් කරනවා කියලා සඳහන් කරනවා. අටුවාවේ සඳහන් වෙනවා ඒ පැතිරිච්ච ආලෝකයේ ඒ සතියෙහි පැතිරිච්ච ආලෝකය අද දක්වා අභ්‍යවකාශයේ ගමන් කරනවා කියලා. ඒ කියන්නේ පුද්ගලයන්ට දැනගන්න පුළුවන් ඇති සතියක් එක දිගට ආලෝකය ලැබුණාම දන්න පුද්ගලයෝ නම් දන්නවා ඇති මේ බුද්ධ රශ්මියක් කියලා. මොකද ඒ බුද්ධ රශ්මිය සූර්යෝ 1000කට වැඩිය සූර්යෝ 100කට 1000කට වැඩිය ආලෝකයේ වැඩි කියලා තමයි කියන්නේ. දැන් මේ සූර්යාලෝකයට වඩා අතිශයින් බලවත් විදිහට තමයි බුද්ධ රශ්මිය විහිදලා තියෙන්නේ. දැන් අද අපි මේ කාලේ හිතනවා යන්තම් එළියක් තිබුණොත් ඒක බුද්ධ රශ්මිය කියලා. නමුත් මේ පිටකෙහි සඳහන් වෙන්නේ එහෙම නෙමෙයි. සූර්යාලෝකයෙන් මැඩගෙන දෙවියන්ගේ දේවාලෝක දෙවියන්ගේ ආලෝකයෙන් මැඩගෙන බ්‍රහ්මයන්ගේ ආලෝකයෙන් මැඩගෙන යට කරගෙන පහළ වෙන මහා ආලෝකයක් ගැන තමයි සඳහන් වෙන්නේ බුදුරජාණන්. මෙන්න මේ ආකාරයෙන් ක්‍රමානුකූලව නිරෝධ වෘක්ෂ මූලයේ හයවෙනි සතියේ මුචලින්ද නාග රාජයා විසින් මවන ලද ප්‍රාසාද සහිත සක්මන් සහිත ප්‍රදේශයේ වාසය කරනවා අපිට දැනට දැනගන්න ලැබෙන විදිය දෙයක් නෙමෙයි මේ පිටකේ සඳහන් වෙන්නේ අපි පොඩි කාලේ අහලා තිබෙනම් මේ නාගයෙක් දරණක් ගහගෙන ඒ තුල බුදුජන් වහන්සේ වැඩ හිටියා කියලා. නමුත් ඒකනම් සත්‍ය තමයි. නමුත් ඒ දරණ ඇතුලේ තිබ්බ ප්‍රාසාදය ලෝමා ප්‍රාසාදය තරම් ලොකුයි කියලා තමයි සඳහන් වෙන්නේ. අනුරාධපුරේ ලෝමා ප්‍රාසාදය තරම් ලොකු ස්ථානයක් කියලා සඳහන් වෙනවා. සක්මන් මලු වැඩ ඉන්න ස්ථාන ආදී වශයෙන් සුවඳ සහිත තෙල් පහන් හතර කොනේ දල්වල තියුණලු යන අදි වශයෙන් මහා පූජාවක් ඒ මුචලින්ද නම් වූ නාගරාජයාගේ මහා පූජාවක් හැටියට තමයි සඳහන් ඒ සතිය ඉවර වුණාට පස්සේ මුචලින්ද නම් වූ ඒ නාගරාජයා තරුණයෙක්ගේ වෙෂයෙන් ඇවිල්ලා වැඳගෙන බුදුරජාන් වහන්සේ අභියස බඩින්. ඉන්පසුව මේ විදිහට මේ සත් සතිය වැඩ ඉඳලා ඒ සත් සතිය වැඩි හිටියට පස්සේ බුදුරජාන් වහන්සේට සියලු බුදුරයන්ට ඇති වෙන විදිහේ විතර්කයක් සිතුවිල්ලක් පහළ වෙනවා. මොකක්ද? කිච්චේන මේ අධිගතං හලන්දානි ප්‍රකාශිතුම් මම මේ දුකසේ අවබෝධ කරගත්ත දේ ප්‍රකාශ කිරීමෙන් වැඩක් නැහැ මොකද රාග රත්තේන නදක්කින්ති තමෝක්ඛන්දේ නාවුතා මේ රාගයෙන් රත් වෙලා ඉන්න ජනතාව අඳුරු වලාවකින් නැත්නම් අඳුරු ස්කන්ධයකින් වැහිලා ඉන්නේ මෝහ අඳුරෙන් වැහිලා ඉන්නේ ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ එය ධර්මතාවයක් හැටියට සියලු බුදුවරුන්ට මේ විතර්කය මේ සිතුවිල්ල පහළ වෙනවා කියලා සඳහන් වෙනවා. මේ සිතුවිල්ල පහළ වුණත් සමග සාම්පති මහ බ්‍රහ්ම රාජයා පැමිණලා කියනවා ලෝකය විනාසයි. ලෝකේ නැසුණා. යම් බුදුවරයෙකුට ධර්ම දේශනා කරන්න හිත නැමෙන්නේ නැත්තම් ධර්ම දේශනා නොකරින් හිත නැමෙනවා නම් ඒ ලෝකය විනාසයි කියලා. ඇවිල්ලා කියනවා බෞද්ධ වහන්සේ ඔබ වහන්සේ මේ ධර්මයෙන් නිර්මිත ප්‍රසාද මහා පර්වතයක නැගලා අනික් ජනතාව ශෝකයෙන් පීඩිත වෙලා ඉන්න ජනතාව දිහා බලනවා වගේ සමන්ත චක්කු කියන්නේ සියලු දේ දකින ඇස යොදලා බලන්න මේ ජනතාව දිහා බලලා ධර්ම දේශනා කරන්න අවබෝධ කරගන්න අය ඇති වෙනවා කියලා. උත්තේහි වීර විජිත සංගාම සත්වාහ අනන විතර ලෝකේ උත්තේහි වීර කියලා කියන්නේ නැගිටින්න වීරයන්න් වහන්සේ. විජිත සංගාම කියලා කියන්නේ මාර සංග්‍රාම දිනෝ. සත්ත්වවාහ කියලා කියන්නේ සාර්ථවාහක කියලා කියන්නේ සියලු සත්‍යයන්ගේ නියමුවාට, දෙව් මිනිසුන්ගේ නියමුවාට. අනන කියලා කියන්නේ මේ ලෝකයේ hina නැති පුද්ගලෙක් ඉන්නවා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. අනිත් හැමෝම කල්යාණ මිත්‍රයන්ට ණයයි. මේ ණය වැලක් යම්කිසි පුද්ගලයෙක් නිසා තව පුද්ගලයෙක් සද්ධාව ලබනවා නම් සීලෙහි පිහිටනවා නම් දන් දෙන්න පිහිටනවා නම් ප්‍රඥාව ලබනවා නම් ඒ පළමු පුද්ගලයාට දෙවෙනි පුද්ගලයා ණය වෙනවා ගෙවන්න බැරි ආකාරයට. නමුත් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ එහෙම ණයක් නැහැ. ඒ හින්දා අනන නම් වූ විශේෂ නාමයෙන් සඳහන් කරනවා. විචර ලෝකය කියලා කියන්නේ සැරිසරන්න මේ ලෝකේ. දේශෙස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සති. බෞතුන් වහන්ස ධර්මයේ දේශනා කරන්න අවබෝධ කරන්නෝ ඇතිවන්නාහ යන ආදී වශයෙන් බ්‍රහ්මා ආරාධනාව කරනවා. ඒ ආරාධනාවට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ ආරාධනාව පිළිගන්නවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන පළවෙනි ඒ අවවාදය තමයි අපාරුතා තේසං අමතස්ස ద్వාරා අමෘත දොර හැරලා තියෙන්නේ යේ සෝතවන්තෝ පමුංචන්තු සද්ධං කන් තියන අය අහන්න කැමති අය තමන්ගේ සද්ධාව මුදන්න තමන් තුල තියෙන සද්ධාව මුදා හරින්න විහිංස සංඤී පවුණන්න භාසෙන් ධම්මං පනීතම් මනුදේශ බ්‍රහ්මී මේ වෙහසක් යන සංඥාව නිසා මම දේශනා කරේ නෑ මට ප්‍රගුණ වූ ඒ ගැඹුරු ධර්මයේ දේශනා නොකරන්න හිතුවා කියලා කිව්වට පස්සේ සාම්පති මහ බ්‍රහ්මරාජයාට තේරෙනවා භාගතුන් වහන්ස දැන් ධර්ම දේශනා කරන්න බාරගත්තා. ඒ දේ පිළිගත්තා. ඒ ආරාධනාව පිළිගත්තා කියලා උන්වහන්සේ වැඳලා පැදකුණු කරලා අතුරු දහනවා. ඉන්පසුව සම්මා සම්බුදුරජාන් වහන්සේ ඒ බෝධි මණ්ඩලයේ ඉඳලා ඉසිපතනයට ගමන් කරනවා. ඒ අතරේ තමයි උපකාජීවක මුණ ගැහෙන්නේ. ඒ උපකාජීවක පසු කලෙක ඇවිල්ලා බණහල අනාගාමී තත්ත්වයටපත් වෙනවා. මෙහෙම ඉසිපතනට ගමන් කරන බුදුරජාන් වහන්සේ දුටුවහම පස්වග මහණුන් කතා කරගන්නවා. පෙර පරිදි සලකන්නේ නැතුව ඉන්න ඕනේ. මොකද කලින් ඊටා දුෂ්කර වෘතයක් සමාදන් වෙලා ඉඳලා දැන් බහූලික වෙලා ඉන්නේ. කියන්නේ සැප බහුල වෙලා ඉන්නේ. ඒ හින්දා මොහුට සත්කාර කරන්නේ නැතුව ගරුකාර කරන්නේ නැතුව ඉන්න ඕනේ කියලා. නමුත් බුදුරජාන් වහන්සේ ක්‍රමානුකූලව ළඟ වඩින්න වඩින්න පස්වග මහණුන්ට තමන්ගේ කතිකාවතේ ඉන්න බැරි වෙලා කෙනෙක් පෙරගමන් කරලා පාත්‍රය ගන්නවා පෙරගමන් කරලා පාද දෝණය කරනවා ඉන් ආසන පනවනවා යනාදි වශයෙන් නොඑක් සත්කාර කරනවා නමුත් ආවුසෝවාදේ මිත්‍රවාදේ ආමන්ත්‍රණය කරනවා ආමන්ත්‍රණය කරාම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේට ආවුසවාදයෙන් හෝ නමින් ආමන්ත්‍රණය කිරීම සුදුසු නෑ. ඉතින් ඒ පස්වග මහණුන් අහනවා ඔබ වහන්සේ මහා දුෂ්කර වෘතයක් කරද්දි ලැබුම නැති බුද්ධත්වය සැපසේ කොහොම ලැබුවද සැප ලැබුමින් කොහොමද ලබන්නේ ඉන්පසු බුදුරජාන් වහන්සේ දෙවනවටත් කියනවා තථාගතයන් වහන්සේට නමින් හෝ අවසවාදයෙන් අමතන්න එපා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි යනවා නමුත් දෙවනවරත් පස්වග මහණුන් ඒ නවතම අර ප්‍රකාශය කරනවා. තුන්වෙනි වරක් බුදුන් වහන්සේ දේශනා කරනවා නමින් හෝ අවසෝවාදීන් අමතන්න එපා කියලා. නමුත් පස්වග මහණුන් තුන්වෙනි සැරේ ප්‍රති උත්තර දෙනවා. මහා දුෂ්කර වෘතයක් කරද්දී නොලැබෙන බුද්ධත්වය කොහොමද දැන් ලබන්නේ කියලා. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කලින් මෙවැනි පෙර මගේ මෙවැනි වාග් භේදයක් දැක්කද? මම මෙවැනි වචනයක් කලින් කිව්වද? මම සම්මා සම්බුද්ධයි කියලා. එතකොට පිළිගන්නව නැහැ. එහෙම දෙයක් කලින් ප්‍රකාශ කළේ නැහැ. ඒ නිසා පස්වග මහණුන් පිළිගන්නවා මේ බුද්ධත්වයේ ලැබලා කියලා. ඉන්පසුව තමයි මේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන්නේ. මේ ස්ථාන හතරක් නියත වශයෙන් එකම ස්ථානයේහි පිහිටනවා. ලෝකය බිඳිලා නැවත හැදෙද්දී එකම ස්ථානයේහි පිහිටනවා කියලා දේශනා කළා ස්ථාන හතරක්. එයින් එක ස්ථානයක් තමයි මේ ඉසිපතනේ මිගදායේ ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනා කරන ස්ථානය. තව ස්ථානයක් තමයි සංකස්සපුර දේවාරෝහණය. එහෙම නැත්නම් අභිධර්ම දේශනාවෙන් පස්සේ දිව්‍ය ලෝකේ ඉඳලා ඒ බහින ඒ සෝපානය පිහිටන ස්ථානය යන ආදි වශයෙන් ස්ථාන හතරක් කියලා තියෙනවා. ඒ හතරෙන් ඊටාම් වැදගත් ස්ථානයක් තමයි මේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන තැන. සියලු බුදුවරුන් මේ ස්ථානයේම තමයි ධම්මචක්කේ පවත්වන්නේ. ඒ විශේෂයි. මොකද මේ පවත්තක ධර්මචක්‍රය අනිත් පැත්ත හරවන්න හෝ ඒ කියන්නේ ප්‍රතිප්‍රවාසනය කරන්න කිසිම දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට හෝ ශ්‍රමණයෙකුට කිසිම ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට බෑ කියලා දේශනා හොඳයි අපි ධම්මචක්කපවත්තන සූත්‍රයට හිත යොමු කරමු. ධම්මචක්කපවත්තන සූත්‍රය. ඒකං සමයං භගවා බාරාණසියං විහෙරති ඉසිපතනී මුගදායේ తత్ర කෝ භගවා පංචවග්ගියේ භික්ඛු ආමන්තේසි. ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බුජිතේ නමසේවිතබ්බා. කතමේ ද්වේ. එක් සමයක භාගතුන් වහන්සේ බාරණස ඉසිපතන මිගදාය මිගදාය කියන්නේ මුවන්ට අභයදානය දුන්න හින්දා මිගදාය නමින් හඳුන්වනවා. ඇයි ඉසිපතන කියලා හඳුන්වන්නේ? ඉසිපතන කියලා හඳුන්වන්නේ අබුද්ධෝත්පාද කාලයේහි ගන්ධමාදන පර්වතයේ වැඩ ඉන්නා වූ පසේ බුදුරජාණන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැදීමෙන් අනතුරුව පිඬුපිනිස හැසිරෙන්න අහසින් වැඩම කරලා පොළවට පතණය වෙන්නේ પ્રાપ્ત වෙන්නේ මේ ඉසිපතනේ ඒ නිසා ඒ ස්ථානයට ඍෂීන් පතනය වේ යනුවෙන් හැඳින්වීම නිසා ඉසිපතන නමින් හඳුන්වනවා පසු කලක මේ වෙලාවේ භාගතුන් වහන්සේ පස්වග මොහොනුන් ආමන්ත්‍රණය කරලා මෙන්න මේ ධම්මචක්කපවත්තන සූත්‍රය ආරම්භ කරනවා ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා මහණෙනි මේ අන්ත දෙකක් තියෙනවා පැවිද්දෙක් විසින් නොසැවිය යුතු යෝ ඡායං කාමේසු කාමසුකල්ලිකානුയോഗෝ හීනෝ ගම්මෝ පෝතුජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යං මේ කාමයන්හි කාම සුකල්ලිකානුയോഗයක් තියෙනවා නම් හීන වූ හීනයි කියන්නේ පහත් ගම්මෝ ග්‍රාම්‍ය වූ කියන්නේ හික්මීමක් නැති මිනිසුන්ට ආවේනික වූ ග්‍රාම්‍ය කියන්නේ පෝතුජනිකෝ කියලා කියන්නේ පෘථග්ජනයන්ට සුදුසු වූ පෘථග්ජනය කියන්නේ කෙලෙස් සහිත පුද්ගලයන්ට සුදුසු වූ සියලු කෙලෙස් සහිත පුද්ගලයන් අනාර්යෝ කියලා කියන්නේ අනාර්ය වූ ආර්යයන්ට සුදුසු නොවුන කාර්යයන්ට ගැලපෙන්නේ නැති අනත්ත් සංහිතෝ කියලා කියන්නේ අනර්ථ සහිතයි ඒ කියන්නේ අවැඩ සහිතයි. යෝ ඡායන් අත්ත කිලමථානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ යම් මේ අත්ත කිලමථානු යෝගයක් තිරන් මේ ශරීරයට වෙහෙස කිරීම නම් වූ ශරීරයට දැඩි දුක් දීම නම් වූ අත්ත කිලමථානු යෝගයක් තියෙනවා නම් එය අනාර්යයි ආරණ්ඩ සුදුසු නෑ. අනත්ත් සංහිතයි. අනර්ථය සහිතයි. ඒ කරන පුද්ගලයාගේ නොදියුණු බලාපොරොත්තු විය යුතුයි. ඒතේ කෝ භික්කවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්ඛූකරණි ඥානකරණි උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මේ අන්ත දෙකකටම නොපැමිණ මධ්‍යම වූ ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ අභිසම්බුද්ධ සම්මා සම්බුද්ධත්වයේ අධිගමනය කළා. ඒ ඒ සම්මා සම්බුද්ධත්වය මොන වගේද? චක්ඛු කරණි ඇස් ඇති කරනවා. ඥාන කරණි ඥානය නැති කරනවා. උපසමාය කෙලෙස් නැති කිරීමට හේතු වෙනවා. අභිඥාය විශේෂයෙන් දැනගැනීම උදෙසා සත්‍යයන් දැනගැනීම උදෙසා පවතිනවා. සම්බෝධාය මේ බෝධිය සාක්ෂාත් කිරීම පිණිස පවතිනවා. නිබ්බානාය නිවීම එහෙම නැත්නම් නිර්වාණය පිණිස පවතිනවා. අපි කල්පනා කරලා බලමු මොකක්ද මේ කාමේසු කාමසුකල්ලිකානු යෝගෝ යනුවෙන් හඳුන්වන්නේ. මේ පංචකාමේහි යෙදීම පංචකාමේහි මනස වැඩිම පංචකාමේ ප්‍රාර්ථනා කිරීම අපි කල්පනා කරලා බලමු අපි මේ ඉන්නේ මොන ප්‍රතිපදාවේද කියලා මේ කාමසුකල්ලිකාණු යෝගයේහි අපි යෙදෙනවද එහෙම නැත්නම් අත්ත කිලමතාණු යෝගයේහි අපි යෙදෙනවද එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවේද අපි මේ යෙදෙන්නේ කාමසුකල්ලිකාණු යෝගය කියලා කියන්නේ කාමයන් අතර කාමයන්ට මුසපත් වෙලා එහෙම නැත්නම් කාමයන්ට මුලා වෙලා වාසය කිරීම කොහොමද එහෙම වාසය කරන්නේ? ඇහැ පිළිබඳව කල්පනා කරනවා. අපි මොනවද බලන්නේ කියලා කල්පනා කරනවා. අද බලන්නේ මොනවද? අද දකින්නේ මොනවද? අද දකින්න සුදුසු මොනවද කියලා අපි විශේෂ රූප හොයනවා. අපි ළඟ නැත්තම් රූපය රූපවාහිනියක් හරි යොදාගෙන ඒක බලන්න උත්සාහ කරනවා. හෙට කොහේ හරි අපි යනවද? විශේෂ ස්ථානයක් බලන්න යනවාද? විශේෂ පුද්ගලයෙක් බලන්න යනවාද? මේ ඇහැ පිනවණ්ඩයි කල්පනාව. ඉතින් මේ ඇහැ පිනවීම කියන දේ පිළිබඳව විශේෂයෙන් මනස යොදවලා විශේෂයෙන් සංවිධානය වෙලා ඒ සඳහා නොඑක් ආකාරයෙන් සැලසුම් කරනවා. කන පිනවීම කෙරෙහි සංවිධානය වෙනවා. මොනවද අහන්නේ? අපි ළඟ අහන්න මොනවද තියෙන්නේ? ඇසිය යුතු හොඳ ශබ්ද මොනවද තියෙන්නේ? සතුටු විය හැකි ශබ්ද මොනවද තියෙන්නේ කියලා ඒ ශබ්දයන් හොයනවා. අපි ළඟ නැත්තම් තියෙන කෙනෙක් ගාවට ගිහිල්ලා හරි ඉල්ලගෙන හරි ඒක අහන්න යදිනවා. එහෙම නැත්තම් බෙල්ල පොල්ට ගිහිල්ලා හරි ඒ ශබ්ද අඩංගු තැටි මිලදී ගන්නවා. එහෙම නැත්තම් වෙන යම් ක්‍රමයකින් හෝ ඒ සඳහා පරිශ්‍රණය කරනවා. උත්සාහ කරනවා. සැලසුම් කරනවා. ඉතින් ඒ සඳහා මුදල් නැත්තම් ඒකත් සැලසුම් කරනවා. මෙන්න මේ ආකාරයට තමයි කන පිනවන්න අපි උත්සාහ කරන්නේ. නාය පිනවන්න උත්සාහ කරන්නේ මේ ආකාරයට. එක එක විවිධ ප්‍රිය වූ මනාප වූ ගන්ධයන් නැත්නම් සුගන්ධයන් අපි හොයාගෙන යනවා. අපි මොන වගේ දෙයක් ඇඟේ ගෑවොත් හොඳයිද? මොන වගේ දෙයක් පිරිසිදු කරන්න පාවිච්චි කරොත් හොඳයිද? යනාදී වශයෙන් අපි සුවඳ හොයනවා හැමතැනම. ඒ ආකාරයට රස හොයනවා. රස හොයන්නේ කොහොමද? අද උදේට මොනවද කන්නේ? අද මොනවද පිළියෙල කරන්නේ? දවල්ට මොනවද පිළියෙල කරන්නේ? විවිධ වර්ගයේ ඒවා පිළියෙල කරන්න ඕනේ. කලින් අනුභව කරලා නැති ඒවා සොයා ගන්න ඕනේ. එහෙම නැත්නම් යනාදී වශයෙන් අපි අපි ළඟ නැත්නම් වෙළඳපොළට ගිහිල්ලා හරි ඒ වෙළඳපොළේ නැත්නම් ඊළඟ නගරයට ගිහිල්ලා හරි විශේෂ කෑම වර්ග අපි හොයන්න පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කරලා විශේෂයෙන් මහන්සි වෙලා පිළියෙල කරනවා. පිළියෙල කරලා බොහොම සතුටින් ඒව අනුභව කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි දිව පිනවන්නේ. මේ ආකාරයට හයත් ස්පර්ශ සඳහා අපි පිනවන්න ස්පර්ශයන් අපි හොයනවා. මොන වගේ ඇඳතිරිල්ලක් තිබ්බොත් හොඳයිද? මොන වගේ පුටුවක ඉඳගත්තුත් හොඳයිද? යන আদি වශයෙන් මොන වගේ ඇඳුමක් ඇඳුවොත් හොඳයිද? ශරීරයට පහසු මොන වගේ ඒවාද? ශරීරයට සැපසහිත කොහොමද? යනාදී වශයෙන් මේ ඇහැ කන නාසය දිවකය මනස කියන මේ සියලු දේවල් පිනවන්න අපි උත්සාහ කරනවා. ඉතින් මේ පංචකාමය කියලා කියන්නේ ඇහැ කන නාසය දිවකය කියන මේ පහ පිනවන්න විශේෂයෙන් පිනවන්න සැලසුම් කිරීම, පරිශන කිරීම යන ප්‍රතිපත්තියෙහි යෙදීම තමයි මේ කාමසුකල්ලික අනුയോഗය කියන්නේ. ඉතින් කල්පනා කරලා බැලුවහම අප තුල සෑහෙන ප්‍රමාණයක් ඒ දේ තියෙනවා. අපි මේ මධ්‍යම ප්‍රතිපදාවෙම නෙමෙයි හැමදාම ඉන්නේ. පොය දවසට හිටියට මේ හැමදාම ඉන්නේ එහෙම නෙමෙයි. ඉතින් ඒ හින්දා කල්පනා කරන්න නිවන ටිකක් දුරට යන්න හේතු අපි ගාව තියෙනවා. ඒ හින්දා ඒ හේතු ටික ටික අඩු කරගන්න තරමට තමයි නිවන ළඟට එන්නේ. මේ ආකාරයට කාමසුකල්ලි කානුയോഗයෙන් ප්‍රමාණයක් අපිට තියෙන බව අවබෝධ කරගන්න ඕනේ. ඒ ටික අයින් කරගන්න හිතන්න ඕනේ. ඊට පස්සේ කල්පනා කරලා බලමු අර්ථ කිලමතානුയോഗයේහි යම් යම් දේවල් අපි තුල තියෙනවද? අර්ථ කිලමතානුയോഗයේ බොහෝ දේවල් නම් අපි තුල මේ කාලේ ඉන මිනිස්සුන්ට නැහැ. නමුත් සුළු ප්‍රමාණය තියෙනවා කියලා කියන්න පුළුවන් සමහර පුද්ගලයන්ට. මෙහෙමයි අර්ථ කිලමතානුയോഗයේහි බොහෝ දුරට ගිය පුද්ගලයෝ ඒ දවස්වල ඉඳලා තියෙනවා. මොකද අපි හිතන්නේ අපි දැන් දියුණුවයි කියලා. අපි හිතනවා විද්‍යාව දියුණු වෙලා ආර්ථික වශයෙන් අපි දියුණු වෙලා ලෝකේ දියුණු වෙලා ඒ හින්දා මේ විශ්ව ගම්මානයක් වෙලා මේ මේ ලෝකයම සම්බන්ධ වෙලා එහෙම තියෙනවා කියලා. නමුත් අපි හිතනවට වඩා බුද්ධ කාලයේහි සමාජයේ දියුණු මට්ටමට තිබිලා තියෙනවා. අපිට වඩා අතිශයින්ම සැප විඳපු සිටු පිරිස් එහෙම නැත්නම් රජ පිරිස් වාසය කරලා තියෙනවා. අපි හිතන්නේ දැනට ඇමරිකාවේ එංගලන්තය වගේ රටවල තමයි සැප තියෙන්නේ කියලා. නමුත් ඊට වඩා බොහෝම සැප විඳපු බව ඒ කාලේ හිටපු රජවරු නැත්නම් සිටුවරු එහෙම විඳපු බව සඳහන් වෙලා තියෙනවා. ඒක නුවණ ඇතුව කල්පනා කරලා නුවණින් සිහිය ඇතුව මේ පිටකය කියවන කෙනෙකුට තේරෙනවා අද අපි එහෙම සැපක් විඳින්නේ නැහැ කියලා. මොකද මේ සැප ගැන සඳහන් කරනකොට දැන් සිද්ධාර්ථ කුමාරයාට තිබ්බ සැප ගැන සඳහන් කරනකොට අපිට හිතා ගන්න බෑ ඒක. මාලිගාවල් තුනක් වෙන වෙනම තිබිලා තියෙනවා. මාලිගාවල් තුනක් කියලා කිව්වට ඒ මාලිගාව තුල සියලු පහසුකම් තිබිලා තියෙනවා. නාන තටාකය පවා උඩුමහල් තලයේ තිබිලා තියෙනවා. ඒ නාන තටාකයේහි ලක්ෂණ එහෙම නැත්නම් ඒ තියෙන පහසුකම් සඳහන් කරලා තියෙන විදිහට මේ විස්තර කරන්නත් හරි අමාරුයි. මොකද අපි හිතාගන්න බැරි තරම්. අපි මේ දවස්වල නම් අහලා තියෙනවා මේ වහලේ උඩ එහෙම නැත්නම් මේ වහලයක් උඩ උද්‍යානයක් තියෙනවා කියන එක අපි අහලා තියෙන ඉඳ දැන් මේ ළඟදී අපිට හිතා ගන්න පුළුවන්. නමුත් මේ ඒ දවස්වල එහෙම තිබුණාද කියලා හිතා ගන්න බෑ. ඒ තරම් ඒ මාලිගාව නිර්මාණය කරලා තියෙන මේ නාන තටාක එහෙම නැත්නම් මේ විල ඒ උඩුමහල් තලයේ තියෙන විල ඒ විලෙහි පස්පියුම් හටගන්නේ මඩවල නෙමෙයි කියලා තියෙනවා. මොකද විලට විල මඩ කරොත් ඒ බෝසත්යන් වහන්සේට අපහසුතාවයට පත් වෙන හින්දා විශ්වකර්ම දේව පුත්‍රයා එක හදන්නේ පාවෙන තැටිවල එහෙම නැත්නම් ඒ එක්තරා භාජනයක් ඇතුලේ තමයි පස්පියුම් හට ගන්න හදලා තියෙන්නේ. ඒ මඩ වෙන් කරලා විලෙන් වෙන් කරලා තමයි පස්පියුම් වවලා තියෙන්නේ කියලා. ඉතින් උන්වහන්සේගේ ශ්‍රීයහන් ගැබට ඒ පියුම් වල රේණු සුළඟට එන ආකාරයට තමයි ඒ සැලසුම් කරලා තිබිලා තියෙනවා. ඒ තරම් විශාල භූමි ප්‍රදේශයක්, ඒ තරම් විශාල යහන් ගැබක්, ඒ තරම් පහසුකම් සහිතව ස්ත්‍රීන් 196000ක් සමග තමයි මේ මාලිගාවේ වාසය කළා තියෙන්නේ. කිසිම පුරුෂයෙක් උඩට එන්නේ නැහැ කියලා දේශනා කරලා තියෙනවා. ඒ මාලිගාවේ දාසයන්ටත් දීලා තියෙන්නේ සුවඳල් හා ලෙබත් ව්‍යංජන සහිත සූපයන් සහිත සුවඳල් හා ලෙබත් කණ්ඩ දුන්න කියලා තමයි දේශනා කරලා තියෙන අන්‍ය රජවරුන්ගේ එහෙම නැත්නම් සිටුවරුන්ගේ ඉන්න සේවකයන්ට බොහොම නියුඩු හාලේ බත් දුන්නා කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. කොයිතරම් පහසුකම් තිබ්බද කියලා දේශනා කරලා තියෙනවා. මොකද බුදුන් වහන්සේ පසු කාලයක දේශනා කරනවා මම ප්‍රථම ධානයට සමවදුනහම අභිනිෂ්ක්‍රමණයෙන් පස්සේ මට මේ මහා කාම සම්පත රෝගයක් වගේ ලෙඩක් වගේ දවුණා කියලා ප්‍රථම ඥාන සැපයත් එක්ක සලකලා බලනකොට මේ පංචකාම සැපය කියන එක ප්‍රථම ඥාන සැපයත් එක්ක සසදලා බලනකොට දැන් අපි හිතනවා අපි මොන සැපක්ද විඳින්නේ මේ සල්ලි තියෙන මිනිස්සු මුදල් තියෙන මිනිස්සු තමයි සැප විඳින්නේ කියලා. ඒ මිනිස්සු විඳින්නේ ලෙඩ සැපයක් ගැන සඳහන් කරන මහා බෝසත්තරන් වහන්සේ. ඒ බෝසත්තරන් වහන්සේ විඳපු සැප බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ඒ සැප ලෙඩක් වගේ දැවුණා රෝගයක් මෙන් වැටහුණා මේ ප්‍රථම ඥාන නම් වූ සුවය වින්දහම කියලා. ඉතින් හිතාගන්න මේ කාම සැපයට වඩා ප්‍රථම ඥාන සැප කොයිතරම්ම සැපවත්ද කියන එක. ඒ ප්‍රථම ඥාන සැපයට වඩා ද්විතීය ඥාන සැපේ සැපවත් කියලා තියෙනවා. මේ වගේ මට්ටම් 8ක් තමයි මේ අෂ්ට සමාපatti කියලා කියන්නේ. එයිනුත් උඩ තමයි මේ නිර්වාණය කියන සුවේ තියෙන්නේ. ඉතින් අනුමාන වශයෙන් හිතාගන්න නිවන කොයිතරම් සුවයිද කියලා. දැන් අපි හිතන් ඉන්න සමහර අපේ කෙනෙක් විස්තර කරන විදිහට නිවනේ මුකුත් නැහැ. නිවනේ සැපකුත් නැහැ, දුකකුත් නැහැ. යනාදි වශයෙන් නිවන විස්තර කරන්න විදි බොහෝ ගන්නක් තියෙනවා. නමුත් නිවන ඔය තරම්ම ශුන්‍ය නම්, ඔය තරම්ම අසුභවාදීව නිවන දකිනවා නම් යම්කිසි කෙනෙක් මේ මහා රජවරු ඒ රාජ්‍ය අතහැරලා පැවිදි වෙලා අරහත්ත්වය ලැබලා මේකේ තරම් හොඳ නැහැ කියලා ආයෙ ගිහිල්ලා රජ වෙන්න ඕනේ එහෙමනම්. මොකද නිවනේ තරම් හොඳ නැත්තම්. නිවනේ තරම්ම අසුභවාදීව දකිය යුතු දෙයක් නෙමෙයි. නිවන කියන එක පරම වූ සෝයක් යනුවෙන් තමයි දේශනා කරන්නේ. උපරිම සෝය කියන්නේ. උපරිම සෝය කියලා කියන්නේ නිකම්ම කියනවා නම් දැන් ඉන්න අපිට හිතන්නවත් බෑ. සසදන්න තරම්වත් හිතන්න දැනුමක් අපිට නැහැ. මොකද ප්‍රථම ධාන සුවේ තියෙන කෙනා දෙවන ධානයේ සුවේ දන්නේ නැහැ. ඉතින් කිසිම ධානයක් නැති කෙනෙක් ධානවල සුවේ දන්නේ නැතුව නිවනේ වගේ ගැඹුරු ධහමක සුවේ කොහොමම ඉන්නද? අන්න ඒ වගේ අනුමාන ඥානයකින් නිවනේ හිතිය සැපය අඳුන ගන්න කියලා තමයි කියන්න වෙන්නේ. මේ විදිහට අපි කල්පනා කරලා බැලුවාම මේ ඒ කාලේ ඉඳලා තියෙනවා නිර්වස්ත්‍රව ඉඳින පුද්ගලයෝ මොකද ලැජ්ජාව ලැජ්ජාව තතාරිනවා. මස් මාංශ ආහාරයට ගන්න නැති පුද්ගලයෝ. එහෙම නැත්නම් අලුවල නිදන පුද්ගලයෝ. ඒ කියන්නේ බලු වෘත. ඒ කියන්නේ බලු පැටියෙක් වගේ ඉන්නවා. එහෙම නැත්නම් වහු පැටියෙක් වගේ ඉන්නවා. වහු පැටියෙක් වගේ දන ගහලා ලපටි තනකොළ කනවා. ඒ වගේ ඒවට කියන්නේ ගෝවෘත කියලා. ඒ වගේ නොයෙක් වෘත සමාදන් වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. මොකද ඒ දවස්වල විශේෂ පින් තියෙන උදවිය හිටියා. විශේෂයෙන් සමාජයේ දියුණුවලා හිටියා. ඒ හින්දා සැප විඳින පුද්ගලය බැලුවාම අදට වඩා සැප විඳපු පුද්ගලෝ ඉඳලා තියෙනවා. දුක් විඳලා නිවන ලබන්න කියලා හිතන පුද්ගලෝ අදට වැඩිය බොහොමයක් ඉඳලා තියෙන නොඑක් විදි අනුගමනය කරලා උත්සාහ කරපු අය. ඒක තමයි ශාස්ත්‍රාසුරු හිටියා. අන්න වූ ජෛනයන් හිටියා වෙන බ්‍රාහමණ ආගමේ ඉඳලා ගිහි ගියත් ඇරලා හිටපු තවුසෝ හිටියා. යනාදී වශයෙන් නොඑක් වර්ග සඳහන් වෙනවා. එක එක ක්‍රමවලට නිවන් දකින්න උත්සාහ කරද්දී මේ දුක් විඳලා නිවන ලබන්න උත්සාහ කරන පුද්ගලයා ඒ කියන්නේ ශරීරයට දුකක් දීලා දැඩි වෙහෙසක් දීලා මේ කරන කර්ම ටික ක්ෂය කරන්න පුළුවන් කියන නිගණ්ඨනාත පුත්‍රගේ වගේ ධර්මය අදහන පුද්ගලෝ හිටියා. ඒ කියන්නේ අපි ශරීරයට දුක් දීලම පැරණි කර්ම ටික ඉවර කර ගන්නවා කියලා. අපේ බුදුරජාන් වහන්සේ කියන්නේ මාර්ගඵල පොදවල කර්ම ක්ෂය කරන්න ඕනේ කියලා. නමුත් නිගණ්ඨනාථ පුත්‍ර කියලා කියන්නේ ශරීරයට දුක් දීලා කර්මක්ෂය කරන්න ඕනේ කියලා. බුදුරජාන් වහන්සේ අහනවා මේ ඒ නිගණ්ඨයන්ගෙන් නිගණ්ඨේනි නුඹලා දන්නවද දැන් අපි මෙච්චර කරලා තිනවා දැන් තව මෙච්චර ගෙවෙන්න තියනවා කියලා. මෙච්චර කාලයක් දුක් විඳිලා මොන හරි ලැබිච්ච දෙයක් තියනවද? යන ආදි වශයෙන් සමහර සූත්‍රවල දේශනාවේ සඳහන් වෙනවා. බුදුරජාන් වහන්සේ ප්‍රශ්න කරනවා නිගණ්ඨයන්ගෙන්. ඉතින් ඒ නිගණ්ඨයෝ කියනවා නෑ අපි දන්නේ නැහැ භාගතුන් වහන්සේ කොච්චර කරලා තියෙනවද? දැන් කොච්චර තැවුවද? තව කොච්චර ඉතුරුද කියලා දන්නෙත් නැහැ. මෙච්චර කාලයකට ලැබුවු දෙයක්වත් නැහැ. යනාදි වශයෙන් සඳහන් වෙන සූත්‍ර තියෙනවා. සමහරු ඉන්නවා දැඩි වෘත. ඒ කියන්නේ පින්ඳ පාතේ ගියාම එක ගේක පිඬු වලින් විතරක් යැපෙනවා. නැත්තම් එක ආලෝපයකින් එක බත් ගුලියකින් යැපෙනවා. එහෙමත් නැත්තම් එක හාල්ලටයකින් යැපෙනවා කියලා බොහොම දුෂ්කර වෘත සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව හිතාගන්න අමාරු අනුගමනය කරන්න නෙමෙයි හිතාගන්න අමාරු ලපටි වහුපටියන්ගේ අලුත පිට කරපු ගොම එහෙම නැත්නම් අසුචි අනුභව කරලා ශරීරයට දුක් දීපු මිනිස්සු ඉඳලා තියෙනවා. තමන්ගේම අසුචි අනුභව කරපු මිනිස්සු ඉඳලා තියෙනවා. ඒ වගේ දැඩි දුක් දෙන අත්කිලමතාන යෝග බොහෝ ගණනක් සඳහන් වෙනවා පිටකේ. අපිට ඒවා හිතන්නත් අමාරුයි වගේ කරනවා තියා. ඉතින් ඒ විදිහට බැලුවහම සමහර ඒවා තියෙනවා ඉතුරු වෙලා මේ කාලෙත් සමහර පුද්ගලයෝ අනුගමනය කරන දේවල් ඒත් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක ඊට වඩා බුදුජන් වහන්සේ මේ අන්ත දෙකටම යන්න එපා කිව්වා මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න කිව්වා කියලා කියන එක අඳුරගන්න හරිම අමාරුයි මොකද තමන් කරන්නේ හරි දෙයද නැද්ද හරි දෙයද කියන එක තෝරගන්න ධර්මයේම හදාරන්න වෙනවා එහෙම නැතුව ඒක හොයාගන්න වෙන ක්‍රමයක් නැහැ. අපි නිකම්ම හිතන් හිතට වැඩන්නේ අපි හරි දේ කරන්න කියලා. එයින් අපිට අත් වෙන ප්‍රතිඵලයක් නැහැ. නමුත් අපි කරන දේ හරිද වැරදිද කියලා හැම වෙලේම සෑම ක්‍රියාවකටම කලින් කරන්න කලින් හිතන්න ඕනේ කරන වෙලාවට හිතන්න ඕනේ ඊට පස්සේ හිතන්න ඕනේ. ඒ ක්‍රියාවටයි වචනයටයි මනසේ සිතුවිල්ලටයි කියන තුනටම මේ විදිහට කරලා තමයි කර්ම පිරිසිදු කරන්න කියලා තියෙන්නේ. එය ධර්මයේ යොදන්න ඕනේ මේවා කුසල්ද අකුසල්ද වැරදිද නිවැරදිද දැන් කරන්න ඕනේ ඒවාද දැන් කරන්න ඕනේ නැති ඒවාද නිතර කරන්න ඕනේද නිතර කරන්න ඕනේ නැති ඒවාද යන ආදි වශයෙන් මොකද හරි වැරදි ගොඩක් තියෙනවා හරි වැරදි තෝරගන්න පුළුවන් කෙනාට හරි දේවල් තියෙනවා කරන්න නමුත් මේ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ කියලා වෙනම හිතලා බලන්න ඕනේ මේ ජීවිතේ මේ රටේදී මේ ලැබිච්ච අවස්ථාවෙන් මම මොනවද කරන්න අපේ හිතමු දැන් සමහර කෙනෙක් හිතනවා මේ මේ සමාජය නිවැරදි කර කර යන එක හොඳයි කියලා. ඒකත් හොඳයි තමයි. වැරදි කරන අයට හරි දෙය කියලා දෙන එක හොඳයි. නමුත් කෙනෙක් කල්පනා කරලා බලන මේ බුද්ධෝත්පාද කාලේ මොකද කරන්න ඕන? බුද්ධෝත්පාද කාලේ Tamanට වැඩි මාර්ථයක් වෙන්නේ මොනව කරොද්ද? Tamanගේ ඥාතීන්ට හරි හිතවතුන්ට හරි අන්න සමාජයට හරි ඉතාම හොඳ ප්‍රයෝජනයක් ලැබෙන්නේ මොනව කරොද්ද? එතකොට මම මේ ජීවිතේ මේ දවස තුල කරන්න ඕන හොඳම වැඩේ තෝරගන්න වෙනම ඥානයක් තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාව තුල තමන් මේ දේ කරන්න ඕනේ කියලා දැනගන්න හරිදී වැරදිදී කුසල් අකුසල් කළ යුතු නොකළ යුතු ආර්ය වූ අනාර්ය වූ මේ ආර්යයන්ට සුදුසු දේවල් ආර්යයන්ට නුසුදුසු දේවල් හොඳ ඒවා තියෙනවා සමහරලාට හොඳ වුණාට ආර්යෝ ඒ දේවල් ගැන වැඩි සැලකිලිමත් වෙන්නේ නැහැ මොකද නිවනට යන්න හේතු වෙන්නේ නැති නිසා ඉතින් නිවනට යන්නේ මොනවා කරාමද යනාදී වශයෙන් කල්පනා කරන්න ඕනේ. මේ මේ විදිහට කල්පනා කළා තමයි මේ මධ්‍යම ප්‍රතිපදාව ප්‍රගුණ කරන්න ඕනේ. නමුත් ඒ ප්‍රගුණ කිරීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය යනුවෙන් දේශනා කරලා තියෙන්නේ. ඒ මාර්ගය ක්‍රමානුකූලව වැඩෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක කෙටියෙන් කිව්වට බෝධිපාක්ෂික ධර්ම 37ක් දේශනා කරලා තියෙනවා. ඒ බෝධිපාක්ෂික ධර්ම 37 සතර සතිපට්ඨාන ඉඳලා වැඩෙන්න ඕනේ ක්‍රමානුකූලව. ඉතින් මේ සියල්ලටම මුල තියෙන්න ඕන සම්මාදිට්ඨියකුත් තියෙනවා. ඒ සම්මාදිට්ඨියට තමයි දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඉතින් අපි කල්පනා කරලා බලමු මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා. මොකද මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ බුද්ධෝත්පාද කාලයක් නැති කාලයේහි පවා කියන අබුද්ධෝත්පාද කාලයේහි පවා නුවණ තියෙන මිනිස්සුන්ට තියෙන සම්මාදිට්ඨියට. ඔය හැම කාලෙකම ඉන්නවනේ නුවණ තියෙන මිනිස්සු දැන් සුමේද තාපසයන් වහන්සේ මුලින්ම දන් දෙන්න හිතනකොට බුදුහාමුදුරුවෝ පහල වෙලා හිටියේ නැහැ. ඉතින් ඒ වගේ බුදුජන් වහන්සේ පහ වෙච්ච නැති කාලට පවා නුවණ තියෙන මිනිස්සුන්ට සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක තමයි දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේ. ඉතින් මේ කාලේ ඉන්න යම්කිසි පුද්ගලයෙකුට ওই දසවස්තුක සම්මාදිට්ඨියවත් නැත්තම් තාම මාර්ගයට එන්න හිතලත් නැහැ. ඉතින් දසවස්තුක සම්මාදිට්ඨිය ඉඳලා තමයි පටන් අරගෙන ක්‍රමානුකූලව චතුරාර්ය සත්‍ය කියන සම්මාදිට්ඨිය දෙන්න ඕනේ. ඉතින් අපි ඉස්සෙල්ලාම සලකලවලු මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. සම්මාදිට්ඨි කියලා කියන එක දසවස්තුක සම්මාදිට්ඨිය හැටියට විස්තර කරන්නේ අත්ති දින්නම්. අත්ති දින්නම් කියලා කියන්නේ මේ දෙන දේ දාණය කියලා දෙයක් තියෙන විශේෂ දෙයක්. ඒ දුන්නාම අපෝ ලැබෙනවා. සමහර වෙලාවට දුන්නාම වියදම් වෙනවා විතරයි. ඒක ආපහු ඒකේ ප්‍රතිඵලයක් නැහැ. දානය කියලා දෙයක් තියෙනවා කියලා විශේෂයෙන් පිළිගන්න ඕනේ. අත්ති යිට්ටං කියලා කියන්නේ මහා යාගයේහි විශේෂයක් තියෙනවා. මහා පූජාවල විශේෂ ශක්තියක් තියෙනවා කියන එක. දැන් සමහරව හිතනවා දැන් එක පහනක් පූජා කරත් එකයි මල් පහන් 100ක් 1000ක් පූජා කරත් එකයි කියන කට්ටියක්. ඒගොල්ලෝ මේ දෙවෙනි සම්මාදිට්ඨිය පිළිගන්නේ නැති අය. මොකද්ද මේ මහා පූජාවල විශේෂ විපාකයක් තියෙනවා කියලා. මොකද එක පහනක් දවස් 100ක පත්තු කරන්න තියෙන වෙහෙසට වඩා 500ක් එක දවසකදී පත්තු කරන්න වෙහෙස වෙන්න ඕන. විශේෂයෙන් සැකසෙන්න ඕනේ, විශේෂයෙන් වියදම් කරන්න ඕනේ. විශේෂ ආනිසංශයක් ඒකේ තියෙනවා. ඒ වගේ ඒ අත්ති ඉට්ටම් කියන සම්මාදිටේ නැත්නම් සුමේද කියන තරුණයා ඒ දන් දෙන්නේ නැහැ. අත්ති හුතං කියලා කියන්නේ මේ ලෝකෙහි දෙන දාණය මේ ලෝකේ කරන ක්‍රියාව නැත්නම් මේ ලෝකේ දෙන දාණය මේ ආහුත සංඛ්‍යාත දාණය පරලෝකයේදී අපිට ලැබෙනවා. ඊළඟ ලෝකයේදී අපිට ප්‍රතිඵල වශයෙන් ලැබෙනවා කියන ඒකත් සම්මාදීතියට අයිති. දැන් අපිට යම් කිසි කෙනෙකුට දෙනකොට හිතනවා මේක මේ දුන්නාම නෙමෙයි මේ පස්සේ කාලයක ලැබෙනවා කියලා. එහෙනම් යාට අත්තිහුතං කියන සම්මාදිට්ඨිය තියෙනවා. අත්ති සුකට දුක්ඛට ආනං කම්මානං පලං විපාකෝ කියලා කියන්නේ අපිට ලැබෙන සැප දුක් වලට කලින් කරපු කර්මඵල හේතු වෙනවා කියන්නේ. සමහර විටන්නේ කර්මඵලයක් නෙමෙයි මේක මේ උත්සාහ කරේ නැති හින්දා එහෙම නැත්තම් ඒ අහඹුලි සිදුවීමක් හැටියට විද්‍යාඥයෝ කියනවා වගේ මේ පරමාණු වලින් හැදිලා මේ පරමාණු වලටම නැවත කැඩිලා යනවා විතරයි. කර්මයක් බලපාන්නේ නැහැ කියන එක. එහෙම නෙමේ දේශනා කරලා තියෙන්නේ අපිට ලැබෙන සැප දුක් වලට කලින් කරපු කර්ම හේතු වෙනවා කියන එක පිළිගන්න ඕන. අත්ති අයන් ලෝකෝ කියලා කියන්නේ මේ ලෝකයේ වගේ තව ලෝක තියෙනවා. ඒ ලෝකවල ඉඳලා තමයි අපි ආවේ. මේ ලෝක වගේ හරි මේ ලෝකෙට වෙනස් හරි තව ලෝක ගොඩක් තියෙනවා. එහෙම ලෝකෙක ඉඳලා මිසක් අපි මේ අලුතෙන්ම හැදුනා නෙමෙයි. කියන එක තමයි මේ අත්ති අයන් ලෝකෝ කියන්නේ. අත්ති පරෝ ලෝකෝ කියලා කියන්නේ අපි මරුණාම එතනින් සියල්ල කෙලවර නැහැ. නැවත උපදිනවා. මේ වගේ හෝ මීට වෙනස් හෝ ලෝකයක ඉපදෙනවා කියන එක තමයි අත්ති පරෝ ලෝකෝ කියන්නේ. අනික් කාරණය තමයි අත්ති මාතා. අත්ති මාතා කියලා කියන්නේ මව යනුවෙන් විශේෂ පුද්ගලෙක් ඉන්නවා. අයියේ පුද්ගලයා එච්චර විශේෂයි. අනිත් පුද්ගලයන්ටදී විශේෂයි. ඒක පිළිගන්න ඕනේ. ඒක පිළිගන්නේ නැති හින්දා ගොඩක් පව සිද්ධ කරගන්නවා කියලා අපිට කියන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් එක උදාහරණයක් කියන්නම් අත්තිමාතා කියන එකට අම්මා කියන පුද්ගලයාට අත්තිපිතා කියන ඊළඟ සමාධිත්‍ය අම්මා තාත්තා කියන මේ පුද්ගලයෝ දෙන්නට කරන සුළු දේ මහත්ඵල මහානිසංස ලැබෙනවා. නරක දේ ඒ වගේම විශාල නරකක් නරක ප්‍රතිඵල දෙන්න හේතු වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? දැන් අම්මට උදව් කරොත් අනික් පුද්ගලෝ ලක්ෂයකට උදව් කරාට වැඩිය වටිනවා. තාත්තට උදව් කරා. අම්මා තාත්තට සැරකලොත් බැන්නොත් අනික් පුද්ගලෝ ලක්ෂයකට කෝටියකට බැන්නට වැඩිය පව් සිද්ධ වෙනවා. එහෙම මතක් වෙනවද අම්මලා තාත්තලා කතා කරනකොට? එහෙම මතක් වෙනවා නම් ඒ සම්මා දිට්ඨිය තියෙනවා. කොහොමද ඒක ඔප්පු කරන්නේ? අපිට අපි හිතාගන්නේ කොහොමද? දැන් අපිට කියලා තියෙනවා දැන් අපි සාමාන්‍ය පුද්ගලයෙක් මැරුවොත් තිරසනෙක් මැරුවොත් අපිට ඒතරම් ලොකු හානියක් කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ දහස් සැරයක් 20000 සැරයක් 10000 සැරයක් වගේ මැරෙන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒකේ තරම් ලොකු ප්‍රතිඵලයක් නෙමෙයි. මේ බුද්ධ ශාසනේ තිරසනෙක් මරුවාම ලැබෙන එක. මිනිහෙක් මරුවත් ඊට වැඩිය දුක් විඳින්න වෙනවා කියලා කියනවා. ඊට වඩා සෝවාන් වහන්සේ නමක් මරුවොත් ඊටත් වඩා දුක් විඳින්න. සකදාගාමී වහන්සේ නමක් මරුවොත් ඊටත් වඩා දුක් විඳින්න වෙනවා. අනාගාමි වහන්සේ කෙනෙක් මරුවොත් ඊටත් වඩා දුක් විඳිනවා. ඒත් ආනන්තර වෙලා නැහැ තාම. රහතන් වහන්සේ කෙනෙක් මරුවම තමයි ආනන්තරය වෙන්නේ. ඒ වුණාට මේ එක විශේෂ පුද්ගලයෙක් ඉන්නවා අම්මා කියලා. තව විශේෂ පුද්ගලයෙක් ඉන්නවා තාත්තා කියලා. ඒ පුද්ගලෝ දෙන්නම් එක්කෙනෙක් මරුවොත් ඒ පුද්ගලෝ පුතක් ගැන වුණත් ආනන්තරය වෙනවා. ඉතින් ඒ පුද්ගලෝ ආරණ වහන්සේලා නම් ඉතින් කතා නොකර ඉන්න එක තමයි හොඳ නේද? ඒකේ ප්‍රතිඵලය. අන්න එක තමයි අත්ති මාතා කියන්නේ. අම්මා කියලා විශේෂ පුද්ගලයෙක් ඉන්නවා. අත්ති පිතා තාත්තා කියලා විශේෂ පුද්ගලයෙක් ඉන්නවා කියන්නේ ඒ විශේෂ කාරණයක්. විශේෂ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය තියෙන පුද්ගලයෝ බොහෝ දරුණු කර්ම වලින් බේරෙනවා. අනික කරගන්න දේවල් නම් හිතා ගන්නත් අමාරුයි. දැන් සඳහන් වෙනවා අපේ ග්‍රන්ථවල අශෝකමාලා කියන පින්වන්තිය සාල්‍ය කුමාරයාගේ බිරිඳ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලයේදී තමන්ගේ අම්මට කියපු එක වචනයක් නිසා එතන ඉඳලා අඩු කුලේ පුදුනා කියලා. මොකද්ද මල් පූජා කරන්න ගියාම මල් දෝණය කරන්නේ නැතුව පූජා කරන්න ගිය නිසා වසලියක් වගේ පූජා කරන්න හදන්නේ කියලා අම්මා අහලා තියෙනවා. ඉතින් අම්මට දීලා තියෙන උත්තරේ තමයි මම නෙමෙයි වසලි නුඹ කියන එක. කේන්ති ගිහිල්ලා. ඉතින් ඒ වචනෙට එදා ඉඳලා අඩු කුලේ තමයි ඉපදිලා තියෙන්නේ. නමුත් අනික් අතින් බොහෝ පින් කරලා තියෙන ඉඳ රූප සම්පත්තිය ආදී වශයෙන් සෑම දෙයක්ම ලැබීම් වශයෙන් තියෙනවා. නමුත් කුලය මාරු කරන්න ලේසි වෙන්නේ නැහැ නැවත. මොකද අම්මට කියපු එක වචනේ ආත්ම දහස් ගණන් කෝටි ගණන් පළ දෙනවා. ඒ වගේ අත්තිමාකා අත්තිපිතා කියන්නේ දසස්තුක සම්මාදිට්ඨිය තවත් විශේෂ සම්මාදිට්ඨිය. අත්තිසත්තා ඕපපාතිකා. දැන් මේ අපේ විද්‍යාඥයෝ බොහොමයක් වෙහෙස වෙන්නේ ওই දේ හොයාගන්නනේ. මේ අම්මා තාත්තා නැතුව පහළ වෙන ඉබේ පහළ වෙන සත්ව කොටසක් ඉන්නවද? ප්‍රේතයෝ කියලා, භූතයෝ කියලා, දෙවියෝ කියලා, බ්‍රහ්මයෝ කියලා જાතියක් ඉන්නවද කියන එක හොයන්න හරියට වෙහෙස වෙනවා. ඒක නම් කතා කරනවා. නොඑක් ඡායාරූප ගන්නවා. බොහොම වෙහෙස වෙනවා. නමුත් අපේ රටේ නම් ඉස්කෝලේට ගිහිල්ලවත් නැති ගැමියෙකුත් දන්නවා ප්‍රේතයෝ කියලා જાතියක් ඉන්නවා කියලා. යක්ෂයෝ කියලා જાතියක් ඉන්නවා කියලා. මේ ඕපවාතික සත්වෝ ඉන්නවා කියලා දන්නවා. ඒ බව දැන ගැනීමම එක සම්මාදිට්ඨිය. අනික් කාරණය තමයි අත්ති ලෝකේ සමන බ්‍රාහමනා සමග්ගතා සම්මාපටිපන්නා යේ ඉමංච ලෝකං පාංච ලෝකං සයං අභිඥා සච්චිකත්වා පවෙදින්ති. මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහමණයෝ ඉන්නවා හොඳින් තමන්ව দমনය කරපු හොඳින් පිළිපදපු ඒ පුද්ගලයා ඒ උතුම් පුද්ගලයා ස්වකීය හැකියාවෙම සයන් අභිඥා සච්චිකත්වා. සයන් අභිඥා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සච්චිකත්වා කියලා කියන්නේ ස්වකීය ශක්තියෙන් මේ ලෝකය සහ අන්න වූ ලෝකයන් දැනගෙන අන්යන්ට දේශනා කරනවා. කවුරු ගැනද මේ සඳහන් කරන්නේ? බුදුරජාන් වහන්සේ. දසවස්තු සම්මාදිටිය නවතින්නේ බැසවැනි වූ බුදුරජාන් වහන්සේ ගැන සඳහන් වෙන මේ ලෝකයේ බුද්ධ නම් වූ උත්තම පුද්ගලයෙක් වැඩ ඉන්නවා. උන්වහන්සේ තමන්ගේ ශක්තියෙන් මනාවකට පිළිපදලා තමන්ගේ ශක්තියෙන් මේ ලෝකය සහ අන්‍ය වූ ලෝකයන් සියලු ලෝකයන් දැනගෙන අන්‍යන්ට දේශනා කරනවා කියන සම්මාදිට්ඨිය. අන්න එහෙම පුද්ගලෙකුට තමයි බුදුවරයෙක්ගේ බණ ඇහෙන්නේ. ඇහුණාම තේරෙන්නේ. තේරිලා ප්‍රයෝජනයක් ලැබෙන්නේ. එහෙම නැත්තම් මේවත් හොඳයි තමයි ඒ දැන් අපිට කරන්න තියෙන වැඩත් එක්ක බැලුවහම වෙලාවක් නැහැ කියලා හිතනවනම් එහෙම අවබෝධයක් ලැබිලා නැහැ. තේරිලා නැහැ. මොකද තේරෙනවා කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ කියන විදිහට නම් හිසගිනි ගත්තාම කොහොමද නිවන්න උත්සාහ කරන්නේ? පසුවට කල් දානවද? එහෙම නැත්නම් බාගෙට කරලා නවත්තනවද? එහෙම නවත්තන්නේ නැහැ. හිසගිනි ගත්තාම නොපමාව නිවනවා. බාගෙට නිවලා නවත්තන්නෙත් නැහැ. කෙලවරක් වෙනකම්ම නිවනවා. නමුත් හරියට අවබෝධ වුණොත් මේ බුද්ධාන් ශාසනේ ක්‍රියා කරන්න යෙදෙනවලු හිසගින් ගත්ත පුද්ගලයෙක් හිසගින නිවන්නේ නැතුව නිවන් දකින්න උත්සාහ කරනවා කියලා හරියට අවබෝධ වුණා. අන්න ඒ ආකාරයේ අප්‍රමාදයක් ඇති වෙන්නේ නිවැරදි අවබෝධයක් තියෙන පුද්ගලයෙකුට. එහෙම අවබෝධයක් නැත්තම් හැමදේම කල්ද දාලා ඉඳලා තවත් කල්ප ගණන් ඉස්සරහට යන්න පුළුවන්. බුද්ධ ශාසන දහස් ගණන් පහු කරන්න පුළුවන් වෙයි. ඉතින් ඒක තමයි සංසාරේ හැටි. ඒක ඉතින් කාගේවත් විශේෂ වැරද්දක් නෙමෙයි. සංසාර දෝෂය කියලා එකට කියන්නේ. අපිව ආසාව නිසා පාප කර්මයට ඇදලා ගන්නවා. එහෙම නැත්නම් බය නිසා ඇදලා ගන්නවා. එහෙම නැත්නම් ද්වේෂය නිසා ඇදලා ගන්නවා. සමහර කෙනෙක් හොඳින් ඉන්නකොට බොහොම හොඳයි. නමුත් කේන්ති ගියාම කරන දේ ඒ පුද්ගලයා දන්නේ නැහැ. ඉතින් ද්වේෂය නිසා පවෝඩ කරගන්නවා. සමහරු ඉතින් නොදැනීම නිසාම මෝහය නිසා ඒ දේවල් වලට යනවා. ඒ හින්දා සංසාරය බොහොම භයානකයි. අපි කොච්චර බණ ඇහුවත් අපිට මේ ආසාවක් හරි බයක් හරි ද්වේෂයක් හරි මෝහයක් හරි ඇති වුණ වෙලාවට බලවත් වුණ වෙලාවට අපි කරන දේ මේ බණ අනුව නම් යෙදෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් ඇති නොවෙන්න තමයි සිහිය පිටවන්න ඕනේ. එහෙම අවස්ථාවකින් මිදෙන්න තමයි ඥානය තියුණු කරගන්න ඕනේ. Tamante දැඩි කෙලෙස් එන්න කලින් නවත්ත ගන්න. ඒ හින්දා උත්සාහ කරන්න ඕනේ. කතමාච සා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා කුමක්ද භික්ෂුවනි මේ මධ්‍යම උපතිපදාව තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගන්න ලද චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ මේ ආර්ය වූ අෂ්ටාංගයකින් යුත් වූ මාර්ගයයි සීරිධම් මොනවදයක් සම්මා දිට්ඨි දැන් මේ සඳහන් කර දසවස්තුක සම්මා දිට්ඨිය කියලා කියන්නේ එතන සඳහන් වන කෙලෙස් සහිත වූ කොටසට අයත් වූ සම්මා දිට්ඨිය. මාර්ග සිත්වල හටගන සම්මා දිට්ඨියට කියනවා කෙලෙස් රහිත වූ ආර්ය වූ සම්මා දිට්ඨිය කියලා. දැන් මේ වෙලාවේ පෙර පුහුණුවක් හැටියට භාවනා කරනකොට බණ අහනකොට යනාදී පුණ්‍ය කර්ම වල යෙදෙනකොට යෙදෙන සම්මාදිට්ඨිය කෙලෙස් සහිතව තමයි අපි යෙදෙන්නේ. මොකද අපිට වෙන ආසාවල් තියෙනවා තණ්හාවල් තියෙනවා. ඒ අනුව ඒ එක්ක තමයි අපි මේ සම්මාදිට්ඨිය ක්‍රියාත්මක කරන්නේ. අනික් කාරණේ තමයි මේ සම්මාදිට්ඨිය නානාරම්මනයි. විවිධ අරමුණු සහිතයි. නමුත් දැන් මේ සම්මා සංකප්පය කියන එක ගත්තාම දැන් මේ කේන්ති ගන්න හොඳ නැහැ එහෙම නැත්නම් හිංසා කරන්න හොඳ නැහැ එහෙම නැත්නම් කාමයන්ගෙන් වෙන් වෙන්න ඕනේ කියන එක විවිධ අරමුණු සහිතයි. සම්මා වාචා කියන එකත් විවිධ අරමුණු සහිතයි. ඒ කියන්නේ බොරු කියන්නේ එකෙන් වලකින වෙලාවට තියෙන චේතනාව නැත්තම් අරමුණ නෙමෙයි කේලම් කියමින් වලකින්න ඕන කියලා හිතනකොට තියෙන චේතනාව. එහෙම නැත්තම් අරමුණ. ඒ හින්දා කියනවා නානා රම්මන. නානා අරමුණු තියෙනවා. විවිධ අරමුණු තියෙනවා කියලා. නමුත් මේ මාර්ගාංගයක් හැටියට මාර්ගසිතේ හට ගන්න ආරෂ්ඨාංග මාර්ගයම මේ සෑම අංගයකම එකම අරමුණයි තියෙන්නේ. එකම අරමුණයි තියෙන්නේ. නිවන නම් එකම අරමුණයි තියෙන්නේ. ඒ හින්දා ඒක වෙනස්. ඒක ආර්යයි අනාශ්‍රවයි යන ආදි වශයෙන් සඳහන් කරනවා. සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයං කෝසා භික්ඛවේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා මෙයයි භික්ෂූනේ මධ්‍යම ප්‍රතිපදාව තථාගතේන අபிසම්බුද්ධා තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද චක්ඛු කරණි ඇස ඇති කරන්නා වූ ඥාන කරණි ඥාන නැති කරන්නා වූ උපසමාය කෙලස් සමනය කරන්නා වූ අභිඥාය ඥානයන් ලබා දෙන්නා වූ සම්බෝධාය බෝධිය සාක්ෂාත් කරන්නා වූ නිබ්බානාය සංවත්තදී නිවන පිණිස පවතිනා වූ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං මෙයයි භික්ෂූනි දුක්ඛ ආර්ය සත්‍යය ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ජාතියත් දුකක් ඇයි මේ ජාතිය දුකක් කියලා කියන්නේ ඉපදීම දුකක් කියලා කියන්නේ ඉපදෙන තැන අපි දන්නේ අපිට ඕන තැන අපි ඉපදෙන්නේ අපි අකමැති තැන්වලත් ඉපදෙනවා අනිත් කාරණේ තමයි ඉපදීම නිසා ඒ තැන්වල තියෙන සියලු දේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා දැන් අපි හුණෙක් වෙලා ඉපදුනොත් ඒ ඇඟ ඇතුළේ ඉන්න එපා දැන් මේ ඇඟ ඇතුළේ ඉන්නා වගේ ඒ ඇඟ සහිතව කණ්ඩෝනේ බොණ්ඩෝනේ ඉතින් දැන් අපි පොළවේ ගමන් කරනවා වගේ පිටියේ හරි කොහේ හරි එලිලා ඉන්න වෙන්නේ මූණෙක් වගේ වුණොත් එහෙම. ඉතින් කුරුල්ලෙක් වගේ වුණොත් එහෙම වෙනස් ඊට වඩා. ප්‍රියමනාප සතෙක් වුණොත් නම් හොඳයි ඉතින්. එහෙම නැත්නම් ප්‍රියමනාප දෙවියෙක් මිනිස්සෙක් වුණොත් හොඳයි. නමුත් එහෙම වෙන්නේ නැහැ හැම කාලෙම. ඒ හින්දා ජාතිය දුක. ඒ ඉපදීම නිසා පැනෙන ඊළඟ පේන කාරණේ තමයි ජරාපි දුක්ඛා. වයසට යාම දුකක්. තරුණ කාලේ නම් තමන්ට තරම් ශක්තිය කාටවත් නැහැ කියලා හිතන තරමට තමන්ට තරම් හොඳට ඇස් පේන කෙනෙක් නැහැ, කන් ඇහෙන කෙනෙක් නැහැ කියලා හිතෙනවා. නමුත් පස්සේ කාලෙක මෙතනින් අඩිය තියනවා කියලා තිබ්බහම වෙන දැනකට තමයි තියන්නේ. ඒක තමයි ජරාව කියලා කියන්නේ. හැම පැහැපත් නැහැ. හැම රැලි වැටෙනවා. ඉතින් මෙය කාටවත් බේරෙන්න පුළුවන් දෙයක්ද? එහෙම බේරෙන්න බැරි දෙයක්. හරි අමාරුයි. බේරෙන අය සමහරු අධික පින් කළා පොඩි ආත්ම ගානකට බේරිච්ච අය ගැන සඳහන් වෙනවා. මහා පදුම දෙවියෝ වගේ. නමුත් එයින් හැමදාම බේරෙන්න බෑ. ඒ ඊටාම පොඩි කාලයකට කලාතුරකින් ලැබෙන මහා පුණ්‍ය කර්මයකින් විතරයි ඊටාම චූටි කාලයක් බේරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ බේරෙන්න දිව්‍ය ලෝකියත් පුළුවන්. නමුත් මනුස්ස ලෝකයට ආවහම ජරාව කියන එකෙන් බේරෙන්න බෑ. වයසට යාමෙන් බේරෙන්න බෑ. අපි කැමති වුණත් අකමැති වුණත් ඇස් පේන්නේ නැතු යනවා. එතකොට මේ කවුද කෙනා කියන අඳුර ගන්න බෑ. මේ මොනවද කියලා අඳුර ගන්න බෑ. ඉතින් එහෙම වුණාම Tamanට ඒ ඇඟෙන් වැඩක් නැහැ කියලා හිතෙනවා. නමුත් එතකොට පරක්කු වැඩි. ව්‍යාධිපි දුක්ඛ, ලෙඩ හැදීම දුක, මරණම්පි දුක්ඛං, මරණය දුක. මේ ලෝකේ තියෙන අධිකම වේදනාවල් වලින් මරණීය දුක ප්‍රධාන තැනක් ගන්නවා කියලා දේශනා කළා තියෙනවා. අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රිය වුණහා එක්හු වීම නැත්නම් එකට වාසය කිරීමට ලැබීම දුකක් පියෙහි විපයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් යම් පිච්ඡන් නලභති තම්පි දුක්ඛං යමක් නොලැබෙනවද ඒ දුකයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං මෙයයි භික්ෂුනි දුක්ඛ ආර්ය සත්‍ය සංක්ෂේපයෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුකයි මොනවද පංච උපාදානස්කන්ධය මේ රූපය රූප ස්කන්ධය උපාදාන වශයෙන් ගැනීමේදී දැඩිව අල්ලා ගැනීමේදී ඒක රූප උපාදාන ස්කන්ධය බවට පත් වෙනවා. ඒක හොඳට පැහැදිලි වෙන්නේ මෙහෙමයි. දැන් අපිට දරුවෙක් ඉපදෙන්න ඉන්නවා. ඒ දරුවා සුදුද කළුද කියලා අපි දන්නෙත් නැහැ. ඒ දරුවගේ රූපය හැඩය අපි දන්නේ නමුත් ඉපදුනාට පස්සේ අපි දකිනවා මේ මගේ නැත්තම් අපේ දරුවා කියලා. ඊට පස්සේ අපි මේ රූපය දිහා බලන් ඉඳලා ඉඳලා ඉඳලා අපි මේ රූපයට කැමති වෙනවා. කලින් දැනගෙන හිටියේ නෑ ඒ විදිහයි කියලා. කලින් වෙන වෙන දේවල් හිතේ තියන්නත් පුළුවන් මේ විදිහට මේ සුදු පාට රතු පාට වෙන්නේ නැති රන්වන් පාට වෙන්නේ නැති අනාදී වශයෙන් නමුත් ලැබෙන කෙනාට අන්තිමට කැමති වෙනවා. කැමති වෙලා ඒක වඩනවා. වඩලා උපාදාන කරගන්නවා කියන්නේ නැතුව බැරි තත්ත්වයටපත් වෙනවා. නැතුව බැරි තත්ත්වයටපත් වුනහම කියන රූප උපාදාන කරගත්තා කියලා. ඉතින් ඒ මේ බාහිර රූපයක්. ඒ කියන්නේ අපේ දරුවෙක් නැත්නම් අපේ අම්මා තාත්තා. අපි උපදිනාට පස්සේ තමයි දන්නේ ටිකලකට ගියාට පස්සේ මේ මගේ අම්මා කියලා. මේ මගේ තාත්තා කියලා. නමුත් අපි දැඩිව ඊට පස්සේ කල්ල ගන්නවා. ඊට පස්සේ අපේ අම්මට මොනවත් කියනවට කැමති නැහැ. අපේ අම්මට දුකක් වෙනවට, කරදරයක් වෙනවට, අඬනවට කැමති නැහැ. යන ආදි වශයෙන් අපි අම්මගේ සිනහව පිරිච්ච මූණ උපාදාන කරගන්නවා. ඒක ඒ විදිහටම තියෙන්න ඕන කියලා හිතනවා. අපිට බයිනවටත් කැමති නැහැ. වෙන කෙනෙක් නිසා කේන්ති ගන්නවට, අඬනවට කැමති නැහැ. අපි මේ රූප ස්වභාවයෙන් උපාදාන කරගන්නවා. අන්න ඒකට කියනවා රූප උපාදාන ස්කන්ධය කියලා. ඒ වගේම මේ මගේ අත, මේ මගේ කකුල යන ආදී වශයෙන්, මේ මගේ ඇහැ, මේ මගේ හිස කෙස් යන ආදී වශයෙන් උපාදාන කරගන්නවා. ඒකට කියන්නේ රූප උපාදානස්කන්ධය කියලා. මේ විදිහට අපි ලබලා තියෙන සැප දුක් කියන වේදනාව උපාදාන කරගන්නවා. ඒ වේදනාවට අන්‍යයන් නිග්‍රහ කරොත් ඒ පිළිබඳව අපි කේන්ති ගන්නවා. නුඹට තේරෙන්නේ නැහැ මට තියෙන දුක. මමයි දන්නේ මට තියෙන දුක කියලා. තමන්ගේ දුක පවා පාදාන කරගන්නවා. තමන්ගේ සැප ගැන මොන කතාවද නේද? ඉතින් ඒ වගේ සංඥාව කියලා කියන්නේ තමන්ගේ දැනුම. එහෙම නැත්නම් තමන් එක්කව කරලා තියෙන තමන් ඉගෙනගෙන තියෙන දේවල් ශාස්ත්‍ර ශිල්ප ශාස්ත්‍ර දැනුම යන ආදි වශයෙන්. ඉතින් තමන්ගේ දැනුම තියෙන විශේෂයෙන් දැනුම තියෙන පුද්ගලයන්ට සංඥාව හොඳටම උපාදාන වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ මතකය. සංඥාව උපාදාන කරගන්නේ කොහොමද? මේ දැනුම මගේ. මට විතරයි මේ දේවල් තේරෙන්නේ. ඒක ඉතින් ධර්මය දැනගත්තත් එහෙම හිතෙන්න පුළුවන්. මේක තේරෙන්නේ මට විතරයි. මගේ තමයි මේ දැනුම. මම තමයි මෙහෙම දන්න මිනිහෙකුට ඉන්නේ කියලා විද්‍යාඥයෝ වගේ ඒ දැනුම උපාදාන කරගන්න පුළුවන්. මොකද සමන්ට සමාන කෙනෙක් හම්බෙන්නේ නැත්නම් එයා දැනුම උසස් කියලා සලකලා ඒ පිළිබඳ දැඩි ඇල්මක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් තමන් කරලා තියෙන පින්පව් දෙකම උපාදාන කරගන්න පුළුවන්. මම තමයි මෙහෙම පුණ්‍ය කර්මයක් කළේ. මේ පින මගේ. මම මෙහෙම දෙයක් කළා. යනාදි වශයෙන් මේ පින තදින් අල්ල ගන්නවා. එහෙම නැත්නම් මම මේ දේ කරන්නම ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ හිත උපාදාන කර ගන්නවා. විඥාන උපාදාන ස්කන්ධය කියන්නේ ඒකයි. ඉතින් මේ ආකාරයට මේ පංචස්කන්ධයම උපාදාන කර ගැනීමෙන් දුකක් බවට පත් වෙනයි දුකට හේතු වෙනවා කියලා දේශනා කරනවා. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මෙයයි භික්ෂූනි දුක්ඛ සමුදය නම් වූ ආර සත්‍ය. යායන් තණ්හා පුනෝභවිකා යම් මේ තණ්හාවක් තියෙනවා නම් පුනර්භවය ඇති කරන්නා වූ නැවත ඉපදීමක් ඇති කරන්නා වූ නන්දි රාග සහගත විශේෂයෙන් ප්‍රමෝදයටපත් වීම නැත්තම් සතුටු වීම සහිත ඇලීම් සහිත తත්‍ර తත්‍රාభిනන්දනී ඒ ඒ තන ඇලෙන්නා වූ සයතිධං කාම තණ්හා මොනවද කියනවනම් කාමයන්ට ඇලීම කාම තණ්හා භව තණ්හා කියලා කියන්නේ ඒ ඒ ජීවිතවලට ඇලීම. ඒ කියන්නේ මනුස්ස ලෝකෙ ඉපදෙනවා නම් සිටුවරයෙක්වත් වෙන්න ඕන. එහෙම තමයි හොඳ. එහෙම නැත්නම් රජ කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් මහා රණශූරයෙක් වෙන්න ඕන. සෙන්පතියෙක් වෙන්න ඕන. යන ආදි වශයෙන් ඒ ඒ භවය අල්ල ගන්න. එහෙම නැත්නම් දෙවියෙක් වෙන්න ඕන. බ්‍රහ්මයෙක් වෙන්න ඕන කියලා. නැත්නම් ඉසිවරයෙක් වෙන්න ඕන. ඉර්ධි දින ඉසිවරයෙක් වෙන්න ඕන. යන ආදි වශයෙන් ඒක අල්ල ගන්න. ඒ භවයට ඇලුම් කිරීම තමයි භව තණ්හා කියලා. විභව තණ්හා කියලා කියන්නේ උච්ඡේදවාදයේ තියෙන පුද්ගලයාට තියෙන තණ්හාව. ඒ කියන්නේ අපි ඉපදුනේ මේ පරමාණු වලින් අම්මා තාත්තගේ මේ මස්ලේ වලින් දැන් මේ මරුණට පස්සේ මම පස් වලට දියවලා යනවා මිසක් නැවත උපදින්න නම් එපා කියලා ප්‍රාර්ථනා කිරීම තමයි විභව තණ්හා කියලා කියන්නේ. ඉතින් එහෙම ප්‍රාර්ථනා කරපමණින් ඉපදින කෙනාව තින්නේ නිවන කියන්නේත් මේ ලෝකේ නැවත නූපදිනවට තමයි. ඉතින් ඒක තණ්හාවෙන් ලබා ගන්න පුළුවන් කියලා කොහොම සඳහනක් නැහැ. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධාරිය සත්‍යං. මෙයයි භික්ෂූනි දුක නැති තැන එහෙම නැත්නම් දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍යය. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ සඳහන් කරපු ඒ තණ්හාවේ ඉතුරුක් නැතිව නොඇලීම එහෙම නැත්නම් නිවීම ඡාගෝ දන් දීම පටිනිස්සග්ගෝ නැති භවෙ නැති සැනසීම සහිත මුක්ති නිදීම අනාලයෝ නොඇලී ඉදංඛෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍යම් මෙයි භික්ෂූනි දුක නැති කිරීමේ මාර්ගය නම් වූ ආර්ය සත්‍ය අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ යම් මේ ආර්ය වූ අෂ්ටාංග මාර්ගයක් තියෙනවා සීලෙදා සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි භික්ෂුවනි මෙයයි දුක්ඛාර සත්‍ය නම් වූ පෙර අසා නැති ධර්මය පිළිබඳ චක්ඛුං උදපාදි ඇස ඇති වුණා ඥානං උතපාදි ඥානෙ ඇති වුණා පඤ්ඤා උදපාදි පඤ්ඤා වෙති වුණා විඥා උදපාදි විද්‍යාව ඇති වුණා ආලෝක උදපාදි ආලෝකය ඇති වුණා මොකද මේ චක්කුම් උදපාදි කියලා කියන්නේ ඒ දුක්ඛාර සත්‍ය කියන ඒ ආර සත්‍ය දකින්න කෙනෙකුට මේ මස් ඇහෙන් බෑ. මේ මස් වලින් හැදිලා තියෙන ඇහෙන් එය දකින්න බෑ. මේ දුක අවබෝධ කරගන්න ඕනේ විශේෂ ඇහැකින්, විදර්ශනා ඇහැකින්. අන්නේ ඇහැට තමයි මේ චක්කු කියලා මෙතන සඳහන් කරන්නේ. ඥානං කියලා කියන්නේ ස්පර්ශ කිරීම වශයෙන් එහෙම නැත්නම් හඳුනා ගැනීම වශයෙන් ඇතිවන ප්‍රතිඵලය තමයි ඥානය කියලා කියන්නේ. පඤ්ඤා කියලා කියන්නේ විශේෂයෙන් අවබෝධ කිරීම කියන එකයි. විශේෂයෙන් අවබෝධ කිරීම තමයි පඤ්ඤා කියලා කියන්නේ. විචා කියලා කියන්නේ නිර්වශේෂයෙන් අවබෝධ කිරීම. ඉතුරු නොකොට අවබෝධ කිරීම තමයි විඥා කියන්නේ. ඒ නිතර ඉතුරු නොකොට අවබෝධ කිරීම නම් වෘත්ත නිසා විද්‍යාව උත්පදිනවා. අඳුර නැති කිරීම අඳුර නැති වෙලා එළිය පැතිරීම අර්ථයෙන් ආලෝක උදපාදය කියන්නේ අපි ඉන්නවා නම් අඳුරු තියෙන කාමරය ඒ කාමරේ නොඑක් වර්ණයන්ගෙන් යුක්ත වූ නොඑක් හැඩයන්ගෙන් යුක්ත වූ භාණ්ඩයන් තියෙනවා නම් අපිට කිසි දෙයක් පේන්නේ මොකද අඳුර තියෙන නිසා. ඒ වගේ මේ මෝහ නැමැති අඳුර අපි ගාව තියෙනවා. ඒ හින්දා අපි නිවන කියන දෙයක් දකින්නෙත් නැහැ. දුක කියලා දෙයක් දකින්නෙත් නැහැ. අඳුරු කාමරයක ඉඳද්දි කිසි දෙයක් පේන්නේ නැති වුණාට මනා ආලෝකයක් හොඳ ආලෝකයක් එතනට ලැබුණොත් ඒ ස්ථානයේ තියෙන බොහෝ දේවල් වල වර්ණය සහ හැඩය අපිට බොහොම පැහැදිලිව දැනගන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. ඒ දකින්න ලැබීමෙන් අපිට ඥානයක් උපදිනවා. බලන්න මේ මා ගාවම මේ මා ළඟම මේ තරම් දේවල් තිබ්බා මම කලින් දැනගෙන හිටියේ නෑ. දැක්කේ නෑ මේ තරම් ලස්සන දේවල් තිබ්බා. සමහරලාට මේ තරම් භයානක දේවල් තිබ්බා. මේ තරම් දරුණු සතෙක් මෙතන හිටියා. මම ඒත් දැක්කේ නෑ මේ අඳුර නිසා. යනාදී වශයෙන් අපිට තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ මේ විශේෂ ආලෝකයක් පහළ වෙනවා දැන් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා මේ සමාජයේ ඉන්න රටාවටම ජීවත් වෙනවා. ඉතින් මේ දුකක් කියලා දෙයක් දන්නේ ඒ තියෙන දුකත් මං හිතන්නේ සාමාන්‍ය ලැබෙන එකක් කියලා හිතාගෙන ඉන්නවා මිසක් මේ මේක දුකක් මේක නිදෙන්න පුළුවන් කියලා දෙයක් තේරුමක් නැහැ. නමුත් මේ විශේෂ ආලෝකයක් පහළ වෙනවා. ඔහුට ඒ ආලෝකයෙන් දැනගන්න ලැබෙනවා. මේ තියෙන ප්‍රමාණය දුකයි. මේ දුක මිදෙන්න පුළුවන් එකක්. මේ දුකට හේතුවක් තියෙනවා. මේ දුකෙන් මිදීමක් තියෙනවා. ඒ මිදෙන්න මාර්ගයක් තියෙනවා කියලා මේ තමන් වටේ තිබිච්ච අඳුරෙන් වැහිලා තිබිච්ච දෙයක් ඔහුට පේන්න පටන් ගන්නවා විශේෂ හැක් එක. ඒ විශේෂ ආලෝකයෙන් තමයි ඇහැ පේන්න පටන් ගන්න. ඉතින් මේ විදිහට අපි හිතනවා නිවන කියලා දෙයක් බොහෝ දුර ඈතක තියෙනවා කියලා. නමුත් බුදුරජාන් වහන්සේ නිවන කියන එකයි සංසාරය කියන එකයි පනවන්නේ උද්දම් පාදතල අදෝ කේස මත්තක තත පරියන්තං කියලා කියන්නේ පාදතලයෙන් උඩ කෙස් වලින් පල්ලෙහා හැමෙන් වැටෙච්ච කොටසේ තමයි නිවන තියෙන්නේ. සංසාරේ තියෙන්නේත් ඔක ඇතුළේම තමයි. නිවන තියෙන්නේත් මේක ඇතුළේමයි. නිවන අන්තිමට දැන් අපි කියනවා මම මේ දුකෙන් මිදෙන්න ඕනේ කියලා මේ මම පැවිදි වෙන්න ඕනේ කියලා. ඉතින් තියෙන ඉන්න ඥාතීන් අතහැරලා වස්තු අතහැරලා දිහි බන්ධන අතහැරලා පැවිදි වෙනවා. පැවිදිලා හිතනවා නෑ මේ ගමේ කිට්ටු ඉඳලා හරියන්නේ නගරේ ඉඳලා හරියන්නේ නැහැ මම ආරණ්‍ය ගත වෙන්න ඕන. ගිහිල්ලා ඉතින් ආරණ්‍ය ගත වෙන ඉතින් ආරණ්‍ය ගතල ගම කිට්ටු ඉඳලත් මිනිස්සුන්ගෙන් කරදරයි. ඒ හින්දා හිතුණා නෑ ඈත කුටි වලට ගිහිල්ලා භාවනා කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම එහෙම භාවනා කරලා අන්තිමට ගිහින් කොහෙද හොයාගන්නේ? Taman ගාවම. ඉතින් ශක්තිය තිබ්බනම් මේ නගරය තුලත් ඒ ලබන්න හැකියාව තියෙනවා. එහෙම තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා අවබෝධ කරගන්න නිවන තියෙන්නේ Taman ගාවමයි. නිවන අනුන් ගාව නෙමෙයි තියෙන්නේ. තමන්ගේ නිවන අනුන් හදලා දෙන්න ඕනි කියලා හිතන ස්වභාවයක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. මොකද මට කේන්ති යන්නේ අනික් අය වැරදි වැඩ කරන නිසා. එහෙමයි සාමාන්‍යයෙන් කෙනෙක් කියන්නේ. එහෙම නෙමෙයි. අනික් අය වැරදි වැඩ කරත් හරි වැඩ කරත් කේන්ති ගන්නක හෝ නැති එක තමන් තුල තියෙන වගකීමක්. තමන්ගේ තමා පාලනය තියෙන. ඉතින් තමන්ගේ නිවීම තමන් සතුයි. අනුන් සතු නෑ. ඒක අවබෝධ කරගන්න කාලයක් ගත වෙනවා. ඊට පස්සේ තමයි Taman තනියෙන් මේ ගමන යන්න පුරුදු වෙන්න පටන් ගන්නවා. නැත්තම් හිතනවා මේ මට මේ මේව කරගන්න බැරි මට මේ අනුන්ගේ වැඩ තියෙනවා. මට මේ මේ මගේ වැඩක් තියෙනවා. මට මේ තව මේ එක එක දේවල් තියෙන නිසා මේ මට කරගන්න විදිහක් නැහැ කියලා මේ සියලුම දේවල් පිටතට පවරනවා වගකීම. නැත්තම් වැරද්ද. එහෙම පවරගෙන හිටියාම ඉතින් සාමාන්‍ය කෙනෙක් වගේ මෙරළන් දෙනවා මිසක් නිදෙන්න වෙන්නේ නැහැ. Taman දැනගන්න ඕනේ ලෝකේ වෙනස් වෙන්නේ නැහැ. රහත් උනත් මේ සීතල හුලං හමනවා, උෂ්ණ හුලං හමනවා. රෝග හැදෙනවා, මිනිස්සු බනිනවා. හොඳ ආහාර දෙනවා, නරක ආහාර දෙනවා. ಗುಣ කියනවා, නිඳා කරනවා. යන ආදි වශයෙන් මధుරයක් දෂ්ට කරන එකවත් වෙනස් වෙනවා කියලා නම් හිතන්න අමාරුයි. මේ අවුව වැස්ස හුලං සර්පයන්ගේ දෂ්ට කිරීම ආදී සියලු දේයටම වුණ දෙන්න වෙනවා රහත් උනත්. නමුත් වෙනස මොකද්ද? රහතන් වහන්සේ කම්පා වෙන්නේ නැහැ අපි කම්පා වෙනවා වගේ. පෙරදී රහත් වෙන්න කලින් කෙනෙක් කම්පා වුණා නම් සැලුණා නම් ඒ සැලීම රහතන් වහන්සේට නැහැ. නමුත් රහතන් වහන්සේගේ වටපිටාව වෙනස් වෙලා තියෙනවද? වටපිටාව වෙනස් වෙන්නේ රහතන් වහන්සේගේ සිත පමණයි වෙනස් වෙන්නේ. ඉතින් මේ සිත වෙනස් කර ගැනීම තනියෙන් උත්සාහ කරන්න ඕන. මේ උත්සාහ කරගෙන ගියාම තමයි ඒ තැනට යන්න ලැබෙන්නේ. තමන් මේ භාරදූර කාර්යය තමන් අතට ගන්න ඕන. තමන්ගේ අඩුපාඩුවක් හැටියට දකින්න ඕනේ මේ නොලැබීමට. අන්න ඒ දවසේ ඉඳලා නිවනට යන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක දුක්ඛ නම් වූ ආර්ය සත්‍ය කියලා පෙර නොයසූ විරු ධර්මය පිළිබඳ ඇස ඇති වුණා, ඥානය ඇති වුණා, ප්‍රඥාව ඇති වුණා, විද්‍යාව ඇති වුණා, ආලෝකය ඇති වුණා කියලා. මේ දුක්ඛාර සත්‍ය පිරිසිදු දත යුතුයි. ආත්පසින් සම්පූර්ණයෙන්ම දැනගත යුතුයි. යනාදී වශයෙන් කාර්යයක් කරන්න තියෙනවා. මේක දැනගන්න ඕනේ. මේ දුක කියන එක අවබෝධ කරන්න ඕනේ කියලා ඥානයක් පහළ වෙනවා. එහෙම නැත්නම් ඇහැක් පහළ වෙනවා කියලා මේ පස් ආකාරයකට දේශනා කරලා තියෙන්නේ. ඇසක් ඇති වුණා, ඥානය ඇති වුණා, ප්‍රඥාව ඇති වුණා, විද්‍යාව ඇති වුණා, ආලෝකය ඇති වුණා කියන ඒ ක්‍රම පහෙන්ම තේරෙනවලු මේ දුක්ඛ ආර්ය සත්‍ය හොඳින් දැනගන්න ඕනේ. පරිඤ්ඤයන්ති ඊට පස්සේ ඥානයක් පහළ වෙනවා මේ දුක්ඛාර සත්‍ය දැනගත්තා පරිඤ්ඤාතන්ති යනාදී වශයෙන් මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන එක මෙයයි දුක්ඛ සමුදය යම් ඒ තණ්හාවක් තියෙනවා නම් පුනර්භවය ඇති කරන්නා වූ ඒ ඒ තන සතුට වීම සහිතව ඇලෙන්නා වූ ඒ ඒ තන සතුට වන්නා වූ තණ්හාවක් තියෙනවා නම් මෙයයි මේ සියලු දුකට මුල. එහෙම නැත්නම් හේතු යන ආදී වශයෙන් ඇහක් ඇති වුණා, ඥානයක් ඇති වුණා, ප්‍රඥාවක් ඇති වුණා යන ආදී වශයෙන් පෙර නොඇසූරු ඥානයක් පහළ වෙනවා. ඊට පස්සේ මේ දුක්ඛ සමුදය කියන ආර්ය සත්‍ය ප්‍රහාතව්‍යයි නැති කළ යුතුයි. දැන් දුක නැති කරන්න කියලා කියන්නේ දුක දැනගත යුතුයි. දුකට හේතුව නැති කළ යුතුයි. කියලා වෙනම අවබෝධයක් පෙර නොඇසූවිරු ධර්මයක් උන්වහන්සේට පහළ වෙනවා. ඉන්පස්සේ උන්වහන්සේට පහළ වෙනවා දුක්ඛ සමුදය නම් වූ යම් දෙයක් තිබුණා නම් ආර්ය සත්‍යයක් තිබුණා නම් එය ප්‍රහීන කළා. මේ බුදුරජාන් වහන්සේ බෝධි මූලයේදී අවබෝධ කරගත්ත ආකාරය තමයි මේ දේශනා කරන්නේ. පෙර යම ඇතිවන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය, මධ්‍යම යාමේහි දිබ්බ චක්කු ඥානය, අලුයම තමයි මේ සත්‍යයන් පිළිබඳ වැටහෙන්න පටන් ගන්නවා. ඉන්පසුව දුක්ඛ නිරෝධාර සත්‍ය පිළිබඳව වැටහෙනවා. දුක්ඛ නිරෝධ කියලා මේ දුක නැති තැනක්. එහෙම නැත්නම් නිවනක් කියලා දෙයක් තියෙනවා. යනාදී වශයෙන් විශේෂ හැක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ ආර්ය සත්‍ය වෙන දුක්ඛ නිරෝධාර සත්‍ය සත්‍චිකාතබ්බ කියන්නේ සාක්ෂාත් කළ යුතුයි, ලබාගත යුතුයි, සාර්ථක කරගත යුතුයි. තමන් සතු කරගත යුතුයි යනාදී වශයෙන් විවිධ වචන වලින් අර්ථ දක්වන්න පුළුවන්. ඒ දේ කළ යුතුය යන ඥානය පහළ වෙනවා. ඉන්පසුව උන්වහන්සේට පහළ වෙනවා ඒ දේ ලබා ගත්තා යනාදී. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන ආර්ය සත්‍ය තියෙන බව මෙයයි ඒ ආර්ය මාර්ගය කියන එක වැටහෙනවා. ඒ ඇහැ ලැබෙනවා. ඒ චක්කුව උපදිනවා. ඒ මාර්ගය වැඩි යුතුයි ඒ මාර්ගය පිළිබඳව කරන්න ඕන දේ අවබෝධ කරන්න නෙමෙයි තියෙන්නේ. ප්‍රහාණය කරන්න නෙමෙයි තියෙන්නේ. සාක්ෂාත් කරන්න නෙමෙයි තියෙන්නේ. ඒ මාර්ගය වඩන්න ඕන කියලා විශේෂ ඥානයක් උපදිනවා. ඉන්පසුව අවබෝධ වෙනවා ඒ මාර්ගය වැඩුණා. එහෙම නැත්නම් භාවිතන්ති කියලා කියන්නේ භාවිතා කරන ලද කියන එකයි. යාව කීවංච මේ භික්ඛවේ ීමේසු චතුසු ආර්ය සත්‍යේසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥානදස්සනං නවසුසුද්ධං අහෝසි යම්තා භික්ෂූනි මේ චතර ආර්ය සත්‍ය මේ තුන් ආකාරයකින් අවබෝධ කරගත යුතු මේ චතුරාර්ය සත්‍ය ද්වාදසාකාරං කියලා කියන්නේ 12 ආකාරයක් කියන එක. මොකද දුක්ඛාර සත්‍යයට දුක්ඛාර සත්‍යයක් කියලා දෙයක් තියෙනවා. ඒ අවබෝධ කරගත යුතුයි. අවබෝධ කරගත්තා කියන කාරණා තුන සම්බන්ධයෙන් දුක්ඛාර සත්‍ය අවබෝධ කරගන්නවා. ඊට පස්සේ දුක්ඛ සමුදය කියන එකත් දුක්ඛ සමුදය කියලා දෙයක් තියෙනවා. ඒ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණය කළා කියන තුන් ආකාරයට වැටහෙනවා. මේ විදිහට නිරෝධ කියන නිවීම කියන දුක්ඛ නිරෝධාර සත්‍යය නිවන කියලා දෙයක් තියෙනවා. ඒ නිවීම එහෙම නැත්නම් ඒ නිවන සාක්ෂාත් කරගත යුතුයි. ඒ නිවන සාක්ෂාත් කරගත්තා යන කාරණා තුන් අවිධියට වැටහෙන්න ඕනේ තුන්වෙනි ආර සත්‍ය. හතරවෙනි ආර සත්‍ය මාර්ගය කියලා දෙයක් තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා. ඒ මාර්ගය වැඩි යුතුයි කියන දෙවෙනි ආකාරයත් වඩන ලද ඒ වඩල අවසానයි කියන කාරණය අවබෝධ කරගත්ත කියන කාරණය බැලුවම කාරණා වශයෙන් 12ක් තියෙනවා. ආර සත්‍ය හතරයි එකක් තුන් ආකාරයකින් වැටෙනවා යන අදි වශයෙන් 12 ආකාරයක් කියන එක තමයි ඒවන් ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරං යථා භූතං ඥානදස්සනං වශයෙන් දේශනා කළා තියෙනවා. යම්තා බුදුරජාන් වහන්සේට මේ 12 ආකාරයෙන් වැටෙනකන් දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ නේවතාවහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබම්මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේවනුස්සාය දෙවියන් මනුස්සයන් සහිත ප්‍රජාවේ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති පච්ඡඤ්ඤාසින් අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරා යන්න ප්‍රකාශ කළේ නැහැලු මේ 12 ආකාරයෙන් වැටහෙනකම් කියලා ඒ පාඨයේ තේරුම ඒකයි. නමුත් යම් වෙලාවක මේ චතුරාර්ය සත්‍ය තුන් ආකාරයකින් නම් වූ 12 ආකාරයකින් අවබෝධ කළාද අන්න ඒ වෙලාවේ තමයි දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවියන් මනුස්සයන් සහිත ප්‍රජාවේ අනුත්තර වූ සම්මා සම්බෝධිය ලැබුණා කියලා සාක්ෂාත් කරගත්තා කියලා ප්‍රකාශය කරන්නේ. අවබෝධ කරගන්න ඕන කාරණේ තමයි මේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියලා කියන්නේ. මේ බුදුදහමේ තියෙන ගැඹුරුම සූත්‍ර දේශනාවක්. ඉතා දුෂ්කරයි කෙටි කාලයකින් විස්තර කරන්න. මම හිතන්නේ දවසකින්වත් පුළුවන් වෙයිද කියලා දන්නේ නැහැ. ඒ තරම්ම සියලු බුදු දහම කැටි වෙච්ච සූත්‍ර දේශනාවක් යතෝච කෝමේ භික්ඛවේ ඉමේසු තතසු අරිය සත්‍යේසු යම් කාලයක යම් වෙලාවක භික්ෂුනි මේ සතර සත්‍ය එවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං ඒ ආකාරයට තුන් ආකාරයකින් අවබෝධ කරගත යුතු 12 ආකාරයක් වූ යථාභූතං ඥානදස්සනං සුවිසුද්ධං අවෝසි. ඇත්ත ඇත්තටින් අවබෝධ කර ගැනීම නම් වූ ඥානදර්ශනය නම් වූ විශේෂ ඥානේ ඥානදර්ශනය සුවිසුද්ධං අවෝසි කියලා කියන්නේ මනාවකට පැහැදිලි වුණාට පස්සේ අතාහම් භික්කවේ එවිට භික්ෂූනි සදේවකේ ලෝකේ දෙවියන් සහිත ලෝකේ සමාරකේ සබහමකේ මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත සස්සමන බ්‍රාහ්මණියා පජාය ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව සහිත සදේව මනුස්සාය දෙවියන් සහිත ලෝකෙහි අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති අනුත්තර වූ කිසිම කාරණයකට දෙවෙනි නො වූ අනුත්තර වූ අනුත්තර කියන්නේ උත්තර දෙයක් නැහැ උතුම් දෙයක් නැහැ වෙන දෙයක් නැහැ මෙය තමයි උතුම්. එහෙනම් එය අනුත්තරයි. අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්ත ලබාගත්තා කියලා පච්චඤ්ඤාසින් ප්‍රකාශ කළා. ඥානංච පනමේ දසනං උදපාදී. මේ දර්ශනය පිළිබඳ ඥානය ඇති වුණා. අකුප්පා මේ විමුක්ති මේ විමුක්තිය මේ ලැබු මිදීම නැවත වෙනස් වෙන්නේ නැහැ. සෙල වෙන්නේ නැහැ. ආයමන්ති මාජාති. මෙයයි අවසාන ඉපදීම. නත්ථි දානී පුනබ්භවෝ. නැවත පුනර්භවයක් වශයෙන් නැවත භවයක් ඇති වෙන්නේ නැහැ. යනුවෙන් ඉදම වෝච භගවා යනුවෙන් භාවතුන් වහන්සේ දේශනා කළසේ. අත්තමනා පංචවග්ගියා බික්ඛූ සතුටු වූ ඒ පස්වග භික්ෂූන් භගවතෝ භාස්තං අභිනන්දුන්ති භාගතුන් වහන්සේගේ ප්‍රකාශය සතුටින් පිළිගත්තා. ඉමස්මින්ච පන වෙය්‍යා කරනස්මින් භඤ්ඤමානේ මේ ධර්ම දේශනාව මේ ව්‍යාකරණය දේශනා කරන සමයෙහි ආයස්මතෝ කුණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං වදපාදි මේ කොණ්ඩඤ්ඤ ස්ථූරයන් නම් වූ ඒ පස්වග මහණුන්ගේ ප්‍රධාන භික්ෂුවට විරජං වීතමලං විරජං කියලා කියන්නේ කෙලෙස් රජස් නැති කෙලෙස් දූවිලි නැතන් කුණු නැති වීතමලං කෙලෙස් නම් වූ මල නැති ධම්ම චක්කුම් උදපාදි දහම් මැස පහළ වුණා. ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයට පත් වුණා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යම්කිසි හේතුවක් තියෙනවා නම් ඒ හේතුව නැති වෙනවා. එනම් ඥානෙ පහළ වුණා. පවත්තිතේච්ච පන භගවතා ධම්මචක්කේ භුම්මා දේවා සද්ද මනුස්සාවේසු භාගතුන් වහන්සේ මේ ධර්මචක්‍රය පැවැත්වුවාම භූමාට දෙවියෝ ഘോഷා කළා ඒකං භගවතා බාරාණසියං ඉසිපතනේ ඒ භාගතුන් වහන්සේ බරණස ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවතිතං අනුත්තර වූ ධර්මචක්‍රය පැවැත්වුවා අපපටිවත්‍යං සමනේනවා බ්‍රාහමණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් තී ප්‍රතිප්‍රවර්තනය කරන්න නොහැකි ආකාරයෙහි ධර්ම චක්‍රයක්. මේ පවත්වපු ධර්ම චක්‍රය කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට කිසිම කෙනෙකුට කියන්න බෑ මේ දුක ආර්ය සත්‍යයක් නෙමෙයි දුක්ඛාර සත්‍ය නම් වූ දෙයක් නෑ මේ ලෝකේ. එහෙම දෙයක් නෑ. නැත්තම් දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ මේ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා යනුවෙන් සඳහන් කරපු දේ නෙමෙයි වෙන එකක්. යනාදී වශයෙන් ප්‍රතිප්‍රවාසනය කරන්න වෙනස් කරන්න හෝ නැවත එය අහෝසි කරන්න හෝ මේ දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මේ දෙවිවරුන්ගේ කිසිම කෙනෙකුට කරන්න බැරි විදිහට මේ බ්‍රහ්ම චක්‍රය පැවැත්වුවා කියලා භූමාට දෙවියෝ ഘോഷා කළා. බුම්මානං දේවානං සද්දං සුත්වා චාතුම් මහරජා දේවා සද්ද මනුස්සාවේසු භූමාට දෙවියෝ. ඒ කියන්නේ භූමිය ආශ්‍රිත පර්වත, ගංගා, වෘක්ෂ, තටාක, සාගර ඒ භූමිය ආශ්‍රිත දෙවියෝ තමයි භූමාට දෙවියෝ කියලා කියන්නේ. ඒ භූමිය ආශ්‍රිත දෙවියන්ගේ සද්දය අහලා චතුම් මහරජික දෙවියෝ කියලා කියන මනුස්ස ලෝකයේ ඉහළින් තියෙන පළවෙනි දිව්‍ය ලෝකය. චතුම් මහරජික දෙවියොත් මේ විදිහට ഘോഷා කරහලු ප්‍රීති ഘോഷාවක් ඒතම් භගවතා බාරාණසියන් විසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ිතං අපපටිවත්‍යං සමනේනවා බ්‍රාහමනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා තේනචිවා ලෝකස්මින් තේ නැවත ඒ ආකාරයටම චතුම් මහරජක දෙවියෝද ප්‍රීතිഘോഷා කරා චතුම් මහරජකානන් දේවානං සද්දං සුත්තා තාවතින්සා දේවා යනුවෙන් චතුම් මහරජ දෙවියන්ගේ ශබ්දය අහලා තවුත්සා විසි දෙවියෝ ශක්‍ර දෙවියෝ ඉන දිව්‍ය ලෝකේ තවසල් දිව්‍ය ලෝකේ දෙවියෝ ප්‍රීති ഘോഷා කරා. ඉන්පසුව යාම ලෝකයේ ඉන්න දෙවියෝ ස්වයාම කියන රජුර යටතේ ඉන්න යාම දෙවියෝ ප්‍රීති ഘോഷා කළා. ඉන්පසුව තුසිතේ ඉන්න සන්තුසිත දිව්‍ය රාජයා ඇතුළු තුසිත වාසී දෙවියෝ ප්‍රීති ഘോഷා කළා. ඊට උඩින් ඉන්නේ නිර්මාණ රති සුනින්මිත දෙවියෝ සහිත නිර්මාණ රති දෙවියෝ සුනිම්මිත දීව රජුරන්ගේ යටතේ ඉන්න නිර්මාණ රති දෙවියෝ මේ ප්‍රීතිഘോഷා කරනවා. ඒ සද්දය අහලා පරිනිම්මිත වසවර්තියේ වාසය කරන පරිනිම්මිත වසවර්ත දිව්‍යලෝකයේ වාසය කරන්නා වූ දෙවියෝ ප්‍රීතිഘോഷා කරනවා. මේ ආකාරයට ඒ දිව්‍යලෝක 6ට මේ ආවංශය එක ක්ෂණයකින් පැතිරෙනවා. ඊට උඩින් තියෙන්නේ එක්තරා මට්ටමක බ්‍රහ්ම ලෝක තුනක්. එක තලයක බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. Hindu අය අදහන මහා බ්‍රහ්මයා ඉන්න ලෝකයයි බ්‍රහ්ම පුරෝහිත කියන ලෝකයයි බ්‍රහ්ම පාරිසද්ද කියන ලෝකයයි. තරණිමිත වසවර්ත වාසී දෙවියන්ගේ සද්දය අහලා මේ බ්‍රහ්ම පාරිසද්ද කියන ලෝකයේ ඉන බ්‍රහ්මය ප්‍රීතිഘോഷා කරනවා. ඒ සද්දය අහලා බ්‍රහ්ම පුරෝහිතය කියන බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මය ප්‍රීතිഘോഷා කරනවා. ඒ සද්දය අහලා මහා බ්‍රහ්ම කියන ලෝකයේ ඉන්න බ්‍රහ්මයන් ප්‍රීතිഘോഷා කරනවා. මේ බ්‍රහ්මතල තුනේ වෙනස තමයි මේ මනුස්ස ලෝකේ හරි දිව්‍ය ලෝකේදී හරි ධාන වඩලා ප්‍රථම ධානය වඩලා පංච වසීතාවය නම් වූ ක්‍රම පහෙන්ම පුරුදු පුහුණු කරත් ධානය ආවර්ජන සමාපජ්ජන අදිඨාන උත්ථාන පච්චවෙක්ඛනා කියලා ක්‍රම පහක් තියෙනවා ධානයක් පුරුදු පුහුණු කරන්න ඒ ක්‍රම පහෙන්ම පුරුදු පුහුණු කරපු පුද්ගලයෝ ඉපදෙන්නේ මහා බ්‍රහ්මයේ කියන ලෝකේ ඒ තුනම ප්‍රථම ධාන භූමි කියලා කියන්නේ. නමුත් මධ්‍යම ලෙස මේ ප්‍රථම ධානය පුරුදු පුහුණුනොත් බ්‍රහ්ම පුරোহিතය උපදිනවා. අල්ප ලෙස පුරුදු පුහුණුනොත් බ්‍රහ්ම පාරිසද්දේ උපදිනවා. එන මේ ආකාරය තමයි එතන වෙනස තියෙන්නේ. ඉතින් මේ ලෝක තුනේ බ්‍රහ්මියෝ මේ ප්‍රීති ഘോഷාව කරනවා. කොහොමද මේ භාගතුන් වහන්සේ බර්ණසී සිපතන මෙගදායේ අනුත්තර වූ ධර්ම චක්‍රය පැවැත්වුවා. ප්‍රතිප්‍රවර්තනය කරන්න බෑ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහමණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ මේ වාසය කරන කිසි කෙනෙකුට ප්‍රතිප්‍රවර්තනය කරන්න බෑ කියලා. ඉන්පසුව දෙවන ඥාන භූමිය කියලා නැවත බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. එක තලයක. මනුස්ස ලෝකේ ඉඳලා දුර ගත්තොත් එක ප්‍රමාණයයි. දිව්‍ය ලෝක හය නම් තියෙන්නේ දුරවල් හයකට. ඊට උඩින් බ්‍රහ්ම තල තුනක් තියෙන ප්‍රථම ඥාන භූමිය දෙවන ධ්‍යාන භූමිය කියලා තව තුනක් තියෙනවා. තුන්වෙනි ධ්‍යාන භූමිය කියලා තව තුනක් තියෙනවා. හතරවෙනි ධ්‍යාන භූමිය කියලා දෙකක් තියෙනවා. සුද්ධාවාස කියලා පහක් තියෙනවා උඩට. ඒ සුද්ධාවාස වල ඉන්නේ අනාගාමී වහන්සේලා සහ රහතන් වහන්සේලා පමණයි. පෘථග්ජන බ්‍රහ්මයෝවත්, සෝවාන් බ්‍රහ්මයෝවත්, සකදාගාමී බ්‍රහ්මයෝවත් ඒ ලෝකවල නැහැ. මේ යම්කිසි ලෝකයකින් අනාගාමී ඵලයට පත් වෙලා මිය යන මේන් චුත වෙන පුද්ගලයා උපදින්නේ ඒ සුද්ධාවාස පහෙන් එකක. ඒ සුද්ධාවාස පහට තමයි අවිහ, අතප්ප, සුදස්, සුදස්සි, අකනිට්ට කියලා කියන්නේ. මේ ආකාරයට මේ බ්‍රහ්ම තලවල මේ ආරංචිය ක්‍රමානුකූලව බ්‍රහ්ම තලවල මම කෙටියෙන් නම් සඳහන් කරන්න. බ්‍රහ්ම පාරිසද්දේ ඉඳලා බ්‍රහ්ම පුරෝහිතයට හැනවා. ඒ බ්‍රහ්ම පුරෝහිතේ ඉඳලා මහා බ්‍රහ්මයට හැනවා. දෙවන තලයේ පරිත්තාබ කියන ලෝකයට හැනවා ඊට පස්සේ අප්‍රමාණාබ කියන ලෝකයට හැනවා ඊට පස්සේ ආභස්සර කියන බ්‍රහ්ම ලෝකයට හැනවා මේ විදිහට ප්‍රීති ഘോഷාව ක්‍රමානුකූලව ඉහළට ගමන් කරනවා පරිත්ත සුබ අප්‍රමාණ සුබ සුබකින්න කියන තුන්වන ධාන භූමිය වලට පැතිරෙනවා ඊට පස්සේ වේහප්පලය නම් වූ චතුර්ථ ධාන භූමියටත් පැතිරෙලා අවිහ අතප්ප සුදස්ස සුදස්සී අඛනිට්ට කියන සුද්ධාවාසයන්හි පැතිරෙනවා. ඉතිහ තේන කනේන එහෙම නැත්නම් තේන ලයන මේ ආකාරයට මේ මොහොතින් තේන මොහොත්තේන යාව බ්‍රහ්ම ලෝකා සද්ධෝ අබ්බුග්ගච්ච අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම මේ shabdය පැතිරෙනවා අයංච දසසහස්‍රී ලෝක ධාතු මේ දසසහස්‍රී ලම් වූ ලෝක ධාතුව මොනවද මේ දසසහස්ත්‍රී ලෝක ධාතුව කියලා කියන්නේ? මේ මනුස්ස ලෝකයත් උඩින් තියෙන දිව්‍ය ලෝක හයත් රූප තියෙන බ්‍රහ්ම ලෝක 16ක් සඳහන් කරා. ඊට උඩින් තියෙන අරූප තල හතරක් තියෙනවා. පල්ලෙහෙන් තියෙනවා නිරය ලෝක මට්ටම් 8කට ප්‍රධාන නිරයවල් 8යි අනු නිරයවල් 16 බැගින් 128ක්. මේ සියල්ලටම කියනවා අවීචියේ ඉඳලා නේව සංඥා නාසඤ්ඤායතනෙට තියෙන ලෝක ප්‍රමාණයකට කියනවා සක්වලක් කියලා. චක්කවාල කියලා කියනවා. මේ එක සක්වලකට එක සූර්යයෙක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයක් කියන එක තමයි අපේ අවබෝධයෙන් අවබෝධ කරගන්න තියෙන්නේ. මොකද අනිත් ලෝක අපිට පේන්නේ නැහැ. දිව්‍ය ලෝකවත් බ්‍රහ්ම ලෝක අපිට පේන්නේ නැහැ. දෙවියෙක්වත් පේන්නේ නැතුව දිව්‍ය ලෝකෙ පේන විදිහක් නැහැ ඒ විදිහට මේ මේ සෞරග්‍රහ මණ්ඩලෙ පිටින් එහෙම නැත්නම් සක්වල පිටින්ම ගමන් කරන භූමි ප්‍රදේශයක් තියෙනවා. විශ්වයේ. ඒ භූමි ප්‍රදේශය තුල මෙවැනි සක්වල වල දහසක් ඒ අතර ඒ ඒ කක්ෂයන් වටා භ්‍රමණය වෙනවා කියලා තමයි බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ සූත්‍රයක දේශනා කරලා තියෙන්නේ. මේ මේ ලෝක ප්‍රමාණයට කියනවා සහස්ත්‍රී ලෝක ධාතුව කියලා. 1000ක් සක්වලලයිති ලෝක ධාතුව කියලා. එවැනි 10ක් කියලා හිතන්න පුළුවන් මේ කියලා තියෙන්නේ දස සහස්ත්‍රී ලෝක ධාතුව. කියන ලෝක ධාතු 10000ක්. සක්වලල් 10000ක් 10000ක තමයි මේ මනුස්ස ලෝකේ ඉඳලා ආරංචිය අකනිට අබ්‍රහ්ම ලෝකෙට දක්වා පැතිරලා තියෙනවා. අපේ සක්වල විතරක් නෙමෙයි. අයංච දසසහසී ලෝක ධාතු සංකම්පී කම්පා වුණා. සම්පකම්පී විශේෂයෙන් කම්පා වුණා. සම්පවේදී භයානක ලෙස හෙලුණා. අප්‍රමාණෝච උලාරෝ ඕභාසෝ අප්‍රමාණ වූ මහා ආලෝකයක් ලෝකේ පාතුර හෝසි ලෝකේ පැතිරුණා අතික්කම්ම දේවානං දේවානුභාවಂತಿ දෙවියන්ගේ දිව්‍යානුභාවයේ මැඩගෙන යටත් කරගෙන පහු කරගෙන මහා ආලෝකයක් මේ වෙලාවේ පැතිරිච්ච ආලෝකය දෙවියන්ගේ ආලෝකය පහු කරගෙන ඒ ආලෝකය යටත් කරගෙන බලවත් ආලෝකයක් මහා ආලෝකයක් පැතුරුනා කියලා දේශනා කරනවා අතකෝ භගවායි මං උදානං උදානේසි එවිට භාගතුන් වහන්සේ මේ ප්‍රීති දේශනා කරනවා අඤ්ඤාසි වතභෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වතභෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ජ අවබෝධ කරා කොණ්ඩඤ්ජ අවබෝධ කරා යනුවෙන් භාගතුන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් කියනවා ඉතිහි දං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ජෝත් වේව නාමං ඕසි මේ මොහොතේ පටන් කොණ්ඩඤ්ජ නම් වූයේ මේ ශාසනයෙහි පළමුව ධර්මාබෝධය ලැබපු ඒ උතුම් වූ ඒ භික්ෂුන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් ප්‍රසිද්ධ වුණා. අඤ්ඤා කියලා කියන්නේ අවබෝධ කරන ලද කොණ්ඩඤ්ඤ යනුවෙන්. මේ කොණ්ඩඤ්ඤ මහතෙරුන් පටන් තමයි මේ සංඝයා වහන්සේ පැවතෙන්නේ. කොණ්ඩඤ්ඤ මහතෙරුන් තමයි කිරරාතඥ භික්ෂූන් අතරෙහි අග්‍ර. පැවිදි වී බොහෝ කල් ඇති භික්ෂූන් අතර අග්‍ර ඒ කියන්නේ උන්වහන්සේ බුදුරජාන් වහන්සේට පමණයි වන්දනාමාන කරන්නේ. සියලු සංඝයා වහන්සේ උන්වහන්සේට වන්දනා කළ යුතුයි. ඒ තමයි ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේගේ අග්‍රස්ථානය. කොණ්ණඤ්ඤ මහ තෙරුන්ගේ මේ කොණ්ණඤ්ඤ තෙරුන් ප්‍රමුඛ බ්‍රහ්මයෝ 18 කෝටියක් සෝවාන් ඵලයට පත් වුණා කියලා අටුවාවේ සඳහන් වෙනවා. මේ 10000ක් ලෝකවල රැස් වෙච්ච බ්‍රහ්මයන්ගෙන් 18 කෝටියක් සෝවාන් ඵලයටපත් වෙනවා. දෙවියෝ මාර්ගඵල වලටපත්ච්ච ගණන සඳහන් කරලා නැහැ. මෙන්න මේ ධම්මචක්ක පවත්තන සූත්‍රය උතුම් වූ සම්මා සම්බුදුවරයෙක්ම තමන්ගේ පළවෙනි දේශනාව හැටියට ඉසිපතන මිගදාය මේ ලෝකෙහි මේ දැනට පවතින ස්ථානයේහි සියලුම බුදුවරයන් විසින් එනම් ස්ථානයේම නම වෙනස් වෙන්න පුළුවන්. නමුත් එකම ස්ථානයේ තමයි මේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන්නේ. ඒ ඊටාම විශේෂ මේ බුද්ධ ධර්මයේ තුල තියෙන විශේෂම සූත්‍රය. ඒ ඊටාම ගැඹුරුයි. ඊටාම විස්තර සහිතයි. නමුත් සීමිත කාල වේලාව නිසා අපිට ඒ සියල්ලම සාකච්ඡා කරන්න අමාරුයි. අපි වැනි කෙනෙකුටත් ඒක සාකච්ඡා කරන්න අමාරුයි. මහරහතන් වහන්සේ නමකටත් දුෂ්කරද කියලා හිතනවා මොකද සම්මා සම්බුදුරෙක්ම කරන නිසා භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා බුදුරජාන් වහන්සේ පවත්වපු ධර්ම චක්‍රය යම් පුද්ගලයෙක් ඒ අනුව පවත්වනවා නම් උතුම් වූ මහා සාරිපුත්තන් වහන්සේමයි කියලා. අංගුත්තර ඒකක නිපාතෙත් ඒ සඳහන් කරලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ අනුපද සූත්‍රයේ ඒ දේශනා කරලා තියෙනවා. හරියටම බුදුරජාන් වහන්සේ අනුවම මේ අනුප්‍රවර්තනය කරන්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට ඒ උතුම් වූ මහා සාරිපුත්තන් වහන්සේමයි කියලා. ධම්මචක්කවර්තන සූත්‍රයේ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරං ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු සාදු සාදු. පෙරුවන් සරණයි.